ඉතින් මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා අදත් ලිඛිත ප්‍රශ්න වලින් ධර්ම සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමින් වහන්සේ. අද දින ප්‍රශ්න 8ක් ලැබිලා තියෙනවා. හොඳයි. පළමු ප්‍රශ්නය ගරු ස්වාමින් වහන්සේ අද දින පර්යංක භාවනාවේදී හුස්ම ඊටමත් සියුම් වූ පසු කයේ තැන් තැන්වල නොයෙක් වේදනා ඇතිවිය. මුහුණේ ඇසට යටින් ප්‍රදේශයේ කූඹි දුවන ආකාරයක් දැනිනි. ඉවසාගෙන සිටීමට බැරි වූ විට අතින් එම ප්‍රදේශයේ ස්පර්ශ විය. මෙසේ කිරීම වැරැද්දක්ද? පසුව දකුණු කකුල දිගට කරන්ට් එකක් යන වාසේ බොහෝ වේලාවක් පැවතිනි. මෙවැනි වේලාවේදී හුස්ම ඊටමත් සියුම් වී තිබුණු නිසා හුස්ම ගැන අමතක කර කය දෙස බලා සිටියෙමි. මේ වේදනාවන් මම ඇති කරන ඒවා නොවන බව මට සිතිනේ. ටික වේලාවකින් නැවත හුස්ම පැහැදිලිව සිදුවන බව දැනුණු නිසා හුස්ම කෙරෙහි අවධානය යොමු කෙලෙමි. මෙසේ මාරුවෙන් මාරුවට භාවනාව සිදු කරගෙන ගියෙමි. භාවනාවේදී මෙසේ වේදනාවන් සිදුවීම භාවනාවට බාධාවක්ද නැත්නම් ස්වාභාවික දෙයක්ද මෙවැනි අවස්ථාවක කල යුත්තේ කුමක්දයි කාරුණිකව පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. හොඳයි. මම හිතනවා අපි ඊයේ ටිකක් ගැන සාකච්ඡා කළා. ඒ කියන්නේ අපි ආනාපාන සතියෙන් සෑහෙන ටිකක් දුරට ආවට පස්සේ කායිකව දැනෙනවා නම් යම් යම් ඔය වගේ සංවේදනාවන් කම්පණය වීම, චංචල වීම, ඔය වගේ දූවිලි දනවා වගේ, ඒ වගේ දේවල් ඇත්තම සමහර ලාවට ආනාපාන සතියෙන් මුල්්‍ය අවස්ථාවේදී වෙන්නත් පුළුවන්. ආනාපාන සතිය හොඳට සංසිඳනහම වෙන්නත් පුළුවන්. අපි ආනාපාන සතිය සංසිඳෙන්න කලින්ම ඔතේ ඔවා බලන්න ගියොත් ඔන්න يعني එතෙන්දී අපි ඕවා බලන්න යන්නේ ඒ තරම්ම හොඳට සකස් වෙච්ච මනසකින් නෙමෙයි. ඒ නිසා පොඩ්ඩක් අපි උත්සාහත් විය යුතුයි ආනාපාන සතියෙන් හොඳට හිත එකඟ කරගෙන හුස්ම රැල්ල හොඳට බලලා ඒක සංසිඳිලා අපි තුමු එකේ මුල මැදාග හොඳට බලලා ඊළඟට අපි තුමු දෙක කෙටි ඔය ටික ඔක්කොම නිකන් තේරලා ඔය කියන දේවල් ඇත්තරම මුලදී අපිට සෑහෙන වෙලාවක් ගත වුණාට පුහුණු වෙනකොට ඔය ටික ඉක්මනට ඉක්මනටම වෙනවා හුස්ම ඉක්මනටම සංසිඳෙනවා සංසිඳිලා හොඳට නාසිකාග්‍රයේ හිත රැඳෙන ගතියක් නාසිකාග්‍රේම නවතිලා තියෙන වගේ ගතියක් වෙන්න පටන් ගන්නවා ඒක පවත්වන්න පුළුවන් ශක්තිය Tamanට තියෙනවද කියලා බලන්න. හුඟක් වෙලාවට අපි අරමුණ සියුම් වුණාට පස්සේ හුඟක් වෙලාවට අපිට නිින්ද යනවා. ඉතින් නිින්ද කඩා ගන්න ඕනේ. නිින්ද නිින්දත් එක කරන්න බෑ. අපි කොහොමද මේ අරමුණ සියුම් වෙලත් හොඳට ආනාපාන සතිය මේ මේ ආස්වාස ප්‍රස්වාසයේ වෙන්වෙන්ව වටහා ගන්නත් බෑ. හැබැයි බොහොම නිකන් සියුම් අරමුණක් නැත්නම් ඇතිල්ලීමක් වශයෙන් තියෙනවා. ඔය මට්ටම ඔය සංසිඳිච්ච මට්ටම හොඳට අවදියෙන් පවත්වන්න පුළුවන් නම් ඊට අමතරව දැන් කයේ විවිධාකාර ඔය වගේ දේවල් සංවේදනාවන් මතුවලා තියෙනවා නම් ඒ කියන්නේ දැන් අපිට කයට දාන්න පුළුවන්. ඒ කියන්නේ කයේ මේ මතුවලා තියෙන විවිධාකාර ධාතු ලක්ෂණ නිරීක්ෂණය කරන්න පටන් ගන්න පුළුවන්. ඒ නිසා ඒවන් ඒ කියන්නේ කයේ කොයි තැන වුණත් කමන්නේ දැන් අපිට දැන් මුළු කයම මේ ඊළඟට කරගෙන යන භාවනාවට හොඳ මේ පරිසරයක් කෙතක් සපුරනවා. මොකද එක තැනක් කියලා නෙමෙයි දැන් බලන්නේ. අපි ආනාපාන සතියේදී නම් ඔන්න එක තැනකයි අපේ අවධානය තියන් හිටියේ. නමුත් දැන් මුළු කය පුරාම ඕන තැනක් මේ කටයුතු සඳහා වළංගුයි. ඒ නිසා කයේ ඕනම තැනකට හොඳට හිත යොමු කළා ඒක නිරීක්ෂණය කරන්න. ඊළඟට අපිටම එතන නිකන් පහ වෙලා යනවා නම් එතන නිකන් බොඳ වෙලා දුර වෙලා යනවා නම් එතන තේරෙන්නේ නැත්තම් වෙන තැනක් මතු වෙනවා නම් ඒක හොඳින් නිරීක්ෂණය කරන්න. මේ විදිහට මුළු කයෙම දැනෙන දේවල් නිරීක්ෂණය කිරීමයි කරන්න තියෙන්නේ. අර ඒක නිරීක්ෂණය කරන්න යද්දී අපේ හිතේ තිබිය යුතු ආකල්පය ඇත්තටම මේවා වේදනාවන් දුරු කරගත යුතුයි කියන ආකල්පයක් නෙමෙයි. නැත්තම් මේක කරදරයක් කියන ආකල්පයක් නෙමෙයි. දැන් මේ ඊළඟ අධීර සඳහා විපස්සනාවක් සඳහා මම පෙළ ගැහෙනවා කියන අදහස. නැත්තම් මම යොමු වෙනවා කියන අදහස. මේකෙන් ඉගෙන ගන්නා සුළුව තමයි දැන් එතකොට ඒව දිහා බලන්නේ. හොඳ මොකද්ද මෙතන වෙන්නේ? මේක ගැන පොඩි සෙවිල්ලකින් කුතුහලයකින් පරීක්ෂා කරන මනසකින් තමයි මේ ටික බලන්න තියෙන්නේ. හොඳයි. දෙවනි ප්‍රශ්නේ පර්යංකය. පර්යංකේ වාඩි වී සැනින් සිත තැන්පත් වීමට පටන් ගන්නා අතර පළමු විනාඩි 5 ඇතුළත සුදු ආලෝක මතුවී ක්‍රමෙන් විවිධ රූප චලනය වේ. මෙය විනාඩි 10ක් පමණ පවතී. ඉන්පසු තද වෙන්නාක් මෙන් දැනෙන අතර මෙම තත්වය පර්යංකය මුළු පැය පුරාම ක්‍රමයෙන් වැඩි වේ. බොහෝ විට මට පර්යංකය අවසන් කිරීමට අවශ්‍ය වුණත් මේ අත්පා තද ගතිය නිසා මට එකවර භාවනාව නතර කර නොහැක. භාවනාව නතර කිරීමට සිතට පහළ වූ විට මට එය නතර කර සිටින ස්ථානයෙන් නැගිටීමට විනාඩි 5ක් හෝ 10ක් ගත වේ. මම සිතින් දැන් භාවනා කර ඇති නැගිටින්න ඕන කියා සිතුවත් මාව ගැටගසා ඇතිසේ දැනේ. මේ తত্ত্বය ක්‍රමෙන් පහවන තුරු මම බලා සිටියේ නැගිටිමි. මේ තද ගතිය ඇතිවීමට ඊතා තද වේදනා දිහා දුක් වේදනා වුවත් වැඩි වේලා දැක දැන් මට බලා සිටිය හැක. කටුක වේදනා ඇතිවීම පැවතීම හා නැතිවීම මට මනසේ දැන් දැනේ. බොහෝ විට මේ තද ගතිය ඇති විට කටුක වේදනා දිහා බලා සිටින්නේ මහත් ප්‍රීතියෙනි. එය මට තවදුරටත් කටුක නැති බැවිනි. නමුත් මෙම කටුක වේදනා යම් සීමාවක් කරා ළඟා වූ විට ඒ දිහා බලා සිටීමට තරමක් අසීරුය. දැන් මම කරන්නේ එයට හුරු වීමය. පර්යංකේදී බොහෝ විට ඇතිවන ක්ෂණික ගැස්සීම් දිහා මට මම ලැහැස්ති වී බලා සිටියෙමි. නමුත් එම ගැස්සීම් වන විට මම මනා සිහියෙන් සිටියත් ගැස්සීමට පෙරත් පසු පමණක් මගේ සිහියට අසුවේ. ගැස්සීම් ඇතිවීමට තප්පරයකට කලින් වන දේ නොදැනේ. තෙරුවන් සරණයි. කාගෙද කියන්න පුළුවන්ද ප්‍රශ්නේ? මම වෙලාවට ඇහුවේ මේ නැත්තම් මේ <laughs> ඔයාට දැන් දැන් මහත්තයා ඊයේ විස්තර කරන්නේ මේ කරගෙන යන විදිහේ අර මේ මේ හිත දිහා බලනවා කියලා අහර මේ කිව්වේ මහත්තයා නේද? ඔව්. දැන් يعني ඔය මට්ටමේදී ආයේ කයට දාන්න අත්‍යවශ්‍ය නැහැ. දැන් ඔය පරයන්කේදීද ඔය කය දිහා නිරීක්ෂණය කළේ? ඔව් මේ ඒ කියන්නේ උගාක් මේ අතපය ගාග ඒ කියන්නේ ඉන්න ඉන්න ඉන්න තද වෙනවා. මේ ඒක තමයි. තද වෙනවා. ඉතින් දැන් අර මේ ඒත් හිත දිහා බලන් ඉන්න පුළුවන් ඒ හිත දිහා බලන් ඉන්න සීමාව පනිනවා සමායට වේදනාව මතුවෙනකොට එතකොට මම මේ වේදනාව දිහා බලන් ඉන්නවා. බලන් ඉන්නකොට මේ දැන් දැන් ඒ කියන්නේ ඒ පැත්තට දාන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් කෙලිම හිතත් එක්කමයි ගනුදෙනුව යන්නේ. ඒ හින්දා කායික වශයෙන් වේදනාව දැනෙන්න ගත්තත් ඒවා මගහරව ගන්න ඉඩව මාරු කරත් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා ඒ කියන්නේ දැන් ඒවා දැනෙන්න ඉඩ තියෙනවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මේ කය සම්පූර්ණයෙන් අතහැරලම දාන්න. අතහැරලා දාන්න කියන්නේ අවධානයට ලක් කරන්න උවමනා නැහැ දැන්. කෙලින්ම හිතත් එක්කම යන්නේ ගනුදෙනුව. එතෙන්දී කියන්නේ හිතේ කොහොමද සංසිඳීමක් පවත්වන්නේ? නැත්නම් හිත කොහොමද පුළුවන් තරම් ආතතියකින් තොරව පවත්වන්නේ? හිත දිහා බලන් ඉන්නේ. අපි දුමු වාඩි වුණා. වාඩි වෙලා බොහොම සරලව මුරුදු විදිහට කිසිම ආතතියකින් තොරව හිත දිහා බලන් ඉන්නවා. හිත දිහා බලන් ඉන්නකොට කියමු අපි ඔන්න සිතුවිලි කීපයක් එනවා කියලා. ඒවත් ප්‍රතික්ෂේප කරන්නේවත් තල්ලු කරන්නවත් බලන්නේ මේ එන දේ එන දේ දිහා බලනවා. එන්න ඉඩ දීලා එයාට ඉන්නත් ඉඩ දෙනවා. කියන්නේ අපි ඒකට මුලා නැතුව ඒක පෝෂණය කරන්නේ නැතුව ඒකට ඉන්න ඉඩ දෙන සුළු මොහොතක්. එතකොට එයා අපෙන් අපෙන් ආධාරයක් නොලබපු නිසා අපි යාව පෝෂණය කළේ නැති නිසා අපි යාට ශක්තියක් දුන්නේ නැති නිසා ඔන්න ඒකම දිය වෙලා බොඳ වෙලා ෂය වෙලා යනවා. ඒක දිහා බලන් ඉන්නවා. ඊට පස්සේ ඔන්න තව එකක් ඒවි. ඒකත් බලන් ඉන්නවා. මේ විදිහට තනිකරම හිතත් එක්කමයි දැන් ගනුදෙනු යන්න තියෙන්නේ. දැන් අපි කයට යොමු කරොත් එහෙම දැන් ඕක ආයි පැටලෙනවා. ඒ ස්වයන්වා සීත් දැන් මේ මෙතන දැන් අර වේදනා මේ අර කටුක දැන් අර 100ට 70 50 ඉඳන් 75 වෙනකම් බලන්න පුළුවන් වේදනාව. දැන් 75 ඉඳන් 100 යන වේදනාව එනකොට හිතවිලි මොකුත් එන්නේ නැහැ. ඔව්. යනවා හිතට අක් ගාලා. ඔව්. ඒ කියන්නේ ඒතරේ අර ඉබේම අතන බලන් ඉන්න තමයි වෙන්නේ. බලන් ඉන්නත් පුළුවන් අර ඇඟ තද ඉඳා. ඒක තමයි. වේදනාවන්ට යනවා නම් ඒ කියන්නේ ඕකෙද්දී ඔයා වමනාවෙන් වේදනාවට යොමු කරනවද නැත්නම් හිත විසින්ම යනවද? දැන් මේ මේකේ අර මේ අර ඇඟ තද වෙනකොට අර වේදනාව දිහා බලන් ඉන්න පුළුවන්. ඒක තමයි. ඒ කැමැත්තක් වගේ යනවා එතනට. මම හිතනවා ඊට වඩා හොඳයි ওই වෙලාවේදී يعني වේදනාවත් එක්ක දඟලනව වෙනුවට ඊට වඩා හොඳයි يعني වේදනාව කෙලවරක් නැතු වෙනවා නම් හිතට ප්‍රමුඛත්වය දීලා නැගිටලා සක්මනේදී නිකන් නැවතත් පොඩ ඉරියව් මාරු කළා නැවතත් බොහොම අර මේ දැන් යන්න තියෙන කෙරෙන පැත්තට යන්න තියෙන්නේ. දැන් අපි කරලා දැන් ඉස්සෙල්ලා භාවනාව පටන් ගන්නකොට අපි නිකන් බොහොම උත්සාහයෙන් වීරයෙන් දැඩිව කරන ස්වභාවයක් නෙතේන්නේ. දැන් දැන් ඔය චිත්තානුපසනා ධම්මානුපසනා පැත්තට ආවහම බොහොම සෞම්‍ය විදිහට බොහොම මෘදු විදිහට වැඩේ කෙරෙන්න අතහැරලා යන ගතියක් තියෙනවා. ඒකයි මේ කියන්නේ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමින් ඔය වගේ වචන වලින් බුදුරජාණන් වහන්සේ කියනවා. දැන් යන්න තියෙන්නේ හරි බොහොම මේ කියන්නේ මේක Taman තේරුම් ගන්න ඕනේ මේක අපිට දැන් පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා මුල් කාලෙදී. ඊට පස්සේ අපි ටික ටික මේකේ තියෙන يعني හේතුඵල ධහම ටික ටික වැටහෙන්න වැටහෙන්න අපි පොඩ්ඩක් يعني යම් පමනකට පාලනය කළා ඊට පස්සේ අතහරින්න ඕනේ. ඊට පස්සේ හිත හිත දිහා බලන්න ගත්තාම හිත හිතේ ස්වාභාවිකවම සිතුවිලි එන්න දෙනවා. ඒවට මුලා වෙන්නේ නැහැ. ඊට පස්සේ යන්න දෙනවා. යනවා ඉතින්. ඒ නිසා ආයෙත් තව එකක් එනවා මුලා වෙන්නේ නැහැ යන්න දෙනවා. ඉතින් කොහොම හෝම කරනකොට මේ මේ ක්‍රමේ හරහා ඔයාට සමාධියක් හැදෙනවා. ඒ පැත්තටයි දැන් උත්සාහ වෙන්න ඕනේ. එහෙනම් අපි දැන් ඔයා නැවතත් කායික වශයෙන් ඔක දාන්න ගියොත් ඔය ඔය තරමට අර පැත්ත වර්ධනය වෙන්නේ දැන් මේකේ බැරි වෙලාවත් වේදනාවක් අහුවෙලා ඒකේ හොඳට ඉන්නවනම් ඒකේ නැති වෙලා යන පැත්තම බලන්න. ආයෝකේ සම්පූර්ණ විස්තරය නෙමෙයි. මේ කොහොමද සමනය වෙන්නේ? මේ සමනය වීම පැත්තට තමයි දැන් වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒක සයන්නාස ඉබේම ඉබේම වෙන ඉඳ අපි බලන් ඉන්න නිතරම තියෙන්නේ. ඔව් ඒක තමයි. මොකක් වෙලාවට දැන් අපි හිතමු වේදනා රාශියක් තියෙනවා නම් ඒකේ දැන් ඒව ඇති වෙනව නැති වෙනව වගේ දේවල් තේරෙනවා නම් ඒකේ ඇති වෙන පැත්තට වැඩි අවධානයක් යොමු කරන්නේ නැතුව මේක නැති වෙලා යන හැටි දුර වෙලා යන හැටි ඡය වෙලා යන හැටි ඒ පැත්තට අවධානය වැඩියෙන් යොමු කරමින් ඉන්න. දැන් ඒක තමයි සයන්නාස කරන්නේ. ඔව්. මේ කියන්නේ ඔය තරම් හුඟා අල්ලගත්ත තනි වේදනාවකට ඔයගේ සම්පූර්ණ ඇති වෙන හැටි වෙනස් වෙන හැටි ඔක්කොම බලන්න ගියොත් අර දැන් දැන් එකට ඒ මට්ටම වීරය වැඩි. දැන් සයන්නාස තියෙන වැඩි මේ මේ වේදනාව හුඟක් ඉන්නේ නැහැ. එක තැනක විතරයි ඉන්නේ වේදනාව. කියන්නේ මොන හරි තැනක මතුවෙනවා එකක්. අනිත් තැන් වල වේදනාවක් මුකුත් නැහැ. අරක ඉතින් අරක තමයි වැඩියෙන් තදටම පේන්නේ ඒක විතරයි. අනිත් ඒවා මුකුත් දැනෙන්නේ නැහැ. ඔව්. ඒකෙදි වුණත් හුඟක් ඇඟ තද වෙලා හිර වෙලා තියෙනවා නම් ඒ තරම්ම ඒ කියන්නේ එතෙන්දී ආයි මනස ටිකක් පීඩාවකටපත් වෙන්නේ. මනසේ තිබිච්ච අර සැහැල්ලු ගතිය බොහොම يعني අතහැරලා දාපු ගතිය වෙනුවට දැන් මේ මේක දිහා බලන් බැලීම හරහා නොතිබිච්ච ආතතියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. බලන්න يعني කරගෙන ගිය භාවනාවේදී තමන් වාඩි වෙනකොට තිබුණා නම් යම්කිසි මානසික වශයෙන් සුවයක් මානසික වශයෙන් නිකන් ලිහිල් වෙච්ච බවක් තිබුණා නම් දැන් මේ භාවනාවෙන් පස්සේ ඔයාට ඒක නිකන් වැඩි වෙලා ඒ කියන්නේ ඒක නිකන් හිර වෙලා තද වෙලා මනස ඇකිලිලා ඔළුව තද වෙලා වගේ තියෙනවා නම් ඒ කියන්නේ වැරදිලා මේක සුවන්නාංශ භාවනා වාඩි වෙලා විනාඩි 5ක් යනකොට මේ තදවීම පටන් ගන්නවා ඒකෙන් තමයි මාව මේ මේ හිත එකතඟ තියාගෙන ඉන්න මේ උදව් කරන්නේ මට මට හිතුනේ එහෙමයි ඒක වේදනාවක් ඉන්න අවශ්‍ය නැහැ හරි. ඊට පස්සේ ඊට පස්සේ වේදනාදිය බලන් ඉන්නකොට අර එක වෙලාවට වේදනාව වැඩි වෙනවා ඒක වෙලාවට තදීම් වැඩි වෙනවා. තදීම් වැඩි වෙන වැඩි වෙන වේදනාදිය බලන් ඉන්න පුළුවන්. ඒක ඇති වෙනවා නැති මේ පවතින නැති වෙන ඔක්කොම පේනවා එක එක වේදනා. හ්ම්. කමන්න නැහැ වේදනාව ටිකක් බැලුවයි කියලා වරදක් නැහැ. ඒකේ නැති වෙන පැත්ත බලලා ඒක නැති වුණාට පස්සේ දැන් ඔය වේදනාව හරහා ගියත් ධාතු ලක්ෂණ හරහා ගියත් සිතුවිලි හරහා ගියත් ඔය සමනය වීමකට දාන්න පුළුවන්. එහෙමයි. ඒක වැරදක් නැහැ. දැන් Tamanට ක්‍රමානුකූලව හිත දිහා බලන පැත්තකට ආවම දැන් ඊයේ හුඟක් විස්තර කරානේ මේ පැත්ත ගැන. ඉතින් ඒ හින්දා මට හිතුණා මේ පැත්තෙන්ම දැන් යන්න පුළුවන්. ආයි මේකත් එක්ක ඔට්ටු වෙන දෙයක් නැහැ කියලා. මේ ටිකක් දැන් මේ මේ දැන් තදින ගතිය වැඩි ඉස්සරට වඩා. ඒක තමයි. මේ මේ අතපය ඔක්කොම මේව කැට ගහලා වගේ මට මම නැගිටින්නත් බෑ. මට දැන් ඇති කියලා හිතෙනවා නැගිටින්න බෑ. මම හිතන්නේ පරයන්කයට වඩා දැන් බොහොම සැහැල්ලු විදිහට සක්මනේ යෙදෙන්න. සක්මනේ යෙදෙමින් සක්මනේ දැන් අර ඉස්සෙල්ලා වගේ දැන් අපි සක්මනක් කරද්දී සාමාන්‍යයෙන් ස්පර්ශ වෙන තැන් බලනවා ඒ වගේ දෙයක්නේ කරන්නේ. එහෙමත් ඒවත් නෙමෙයි දැන් කරන්න ඕනේ. සක්මනේ නිකන් කය එහෙට මෙහෙට යනවා. ඔයා ඉන්නේ හිත ගැන අවධානයෙන්. හිත ගැන බොහොම ඒකත් හරිම සරල විදිහට. සරලයි කියන්නේ වැඩේ වෙන්න ඇරලා. දැන් අපි අපි දැන් හිර කළා තද කළා බලනවා වෙනුවට බොහොම අත් දෙක අත්හැරලා බලනවා වගේ. අන්න ඒ වගේ බැලීමක් දැන් යන්න තියෙන්නේ. දැන් අනවශ්‍ය දේට අපි ඔතන වීරය කරන්න ගත්තොත් ඔය වගේ සංකීර්ණතා එනවා. හොඳයි. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. අති ගෞරවනීය පූජනීය ස්වාමින් වහන්සේ. මම මෛත්‍රී භාවනාව සමත භාවනා දක්වා පුරුදු පුහුණු වී ඇත්තෙමි. දැනට ආනාපාන සති භාවනාව කරමි. අරමුණු නොදැනී ගොස් මනෝ අරමුණක් බවට පත්ව ඇත. සිතේ සතුට ප්‍රීතිය දෝර ගලා යයි. මේ ස්වභාවය දැනට කාලයක පටන් පවතින්නකි. නිස්සරණ වනයේට ලැබුණු උපදෙස් අනුව භාවනාව ඉදිරියට පුහුණු වුනේමි. මට ඇති ගැටලුව නම් පර්යංකේ වාඩි වුණ පසු බාහිරින් එන ශබ්ද භාවනාවට කිසිදු බාධාවක් නොවේ. සිත සතිමත්ව සමාධිමත්ව පවතී. නමුත් සිතුවිලි හෝ අරමුණු නැති තරමටම පත්වී ඇත. මෙම ස්වභාවය භාවනාවේ දියුණුවක්ද පිරිහීමක්ද යන්න කරුණාපූර්වකව පහදා දෙනමෙන් පාද නමස්කාර කොට ඉල්ලා සිටිමි. පොඩ්ඩක් කතා කරන්න එනවා කාගේද කියලා. මේ හුඟක් කල් මෛත්‍රී භාවනාව වැඩුවද? අවුරුදු අවුරුදු 5ක් විතර මෛත්‍රී භාවනාව කරා. ඒ කියන්නේ හොඳට ගැඹුරට කරා. එහෙම. හොඳයි. දැන් ඊට පස්සේ ඒ කියන්නේ අවසාන හරියේදී කියන්නේ මෛත්‍රී භාවනාවේ උපරිම මට්ටමක් වශයෙන් මෑණියන්ට තේරෙන්නේ මොකක් කියලාද? මෛත්‍රී මෛත්‍රී කරපු කරපු මෛත්‍රී දැන් අවුරුදු 5ක් විතර තිස්සේ කළානේ. ඕකේ තමන්ට තමන්ගේ දැනුමේ හැටියට තමන්පත් වෙච්ච උපරිම මට්ටම වශයෙන් වැටහෙන්නේ මොකද්ද? මෛත්‍රිය කරගෙන කරගෙන යනකොට ආනපාන සතියට හිත වැටුණා. නෑ ඊට ඒ කියන්නේ මෛත්‍රියේ මං අහන්නේ ආනපාන සතිය නෙමෙයි. මෛත්‍රියේ යන්න පුළුවන් උපරිම මට්ටම වශයෙන් තේරෙන්නේ මොකද්ද? සමතේ මට්ටමට ගියා. සමත මට්ටමින් කොච්චර දුර ගියා කියලාද හිතෙන්නේ? දස දිශාවටත් කරා. කරාද? එහෙමයි. දස දිශාවට කරාම කෙලින්ම අර සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාදී කරන්නේ අර දිශාවිනිබ්බෝගය කියලා මේ සම්පූර්ණ සියලුම හැම ප්‍රදේශයම පතුරවලා එහෙම ඉන්න පුළුවන් තත්යක් ආවද? එහෙමයි. එහෙමයි. කියන්නේ සම්පූර්ණයෙන්ම මොකක්ද ඒකට කියන්නේ මේ එක දිශාවක් නැහැ, එක කෙනෙක් පුජ්‍යලයක් නැහැ. සම්පූර්ණයෙන්ම දැන් හරියට මෛත්‍රී විහිදුවනවා වගේ. එහෙමයි. දස දිශාවටම විහිදෙනවා. එහෙම කයක් කරා. එහෙමයි. ඒක පවත්වන්න පුළුවන්ද? පුළුවන්. හොඳයි. ඊට පස්සේ එහෙම කාලයක් කරාට පස්සේ ආනාපාන සතියට ආවේ. ඔව්, નિરાයාසයෙන්ම ආනාපාන සතියට වැටුණා. වැටුණා. හොඳයි. එහෙමයි. ආනාපාන සතියට වැටිලා කොච්චර කල් වෙනවද දැන්? ඒක සැහෙන කාලයක්. ඒක සැහෙන කාලයක්. හොඳයි. ඒ ආනාපාන සතියේදී මොකද්ද කළේ? ආනාපාන සතියේදී හුස්ම රැල්ල નિરાයාසෙන් වැටුණා. කාලයක් යනකොට ඒක නොදෙනී නොපෙනී ගියා. හොඳයි. ඊට පස්සේ දාඩ ප්‍රීති ස්වභාවයන් එන්න ගත්තේ. හොඳයි. ඒක තාමත් තියනවද? මෛත්‍රිය දිනුත් ඒක වැඩුණා. හොඳයි. මේ දැනුත් තියෙනවා. හොඳයි. එහෙමනම් අපි දැන් මේ පැත්තෙම යමු. ඒකෙන්ම විපස්සනාවට හැරෙන්න පුළුවන්. එහෙමයි. දැන් දැන් මෙහෙම තේරුම් ගන්න තියෙන්නේ දැන් ඔන්න කියන්නේ බුද්ධ වචනේම මතක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රේ, ගිරිමානන්ද සූත්‍රේ සූත්‍ර රාශියකම පෙන්නවා දැන් මේ ආනාපාන සතිය වැඩිම හරහා කෙනෙක්ට පුළුවන් සතර සතිපට්ඨානය දිනු කරගන්න. ඒකේ දෙවෙනි අවස්ථාව තමයි දැන් ආනාපාන සතිය වඩ아가ගෙන යනවා. ඔන්න පීතිපටි සංවේදීක දැන් මේ කය පුරා ඇති වෙන ප්‍රීතියක්, සොම්නසක්, සුඛයක්, සුවයක්, සැහැල්ලුවක් මතුවෙන්න ගන්නවා. එතකොට අපිට පුළුවන් ඒව වෙන ඔක්කොම මේ වේදනාවේ ස්වરૂපයන්. දැන් සුවයක් කියන්නේ වේදනාවක්. සැප වේදනාවක් නේ. එහෙමයි. ඊළඟට මානසික වුණත් සොම්නසක් දෙනවනම් ඒකත් වේදනාවේ ස්වභාවයක්. ඊළඟට නිකන් කිලි පොලා යනවා වගේ දෙයක් කරනවා ඒකත් වේදනාවේ ස්වභාවයක්. ඊළඟට නිකන් රැලි රැලි යනවා වගේ දෙයක් ඒකත් ඔක්කොම වේදනාවේ ස්වභාවයක්. ඒව දිහා දැන් කියන්නේ දැන් ආනාපානයට අවධානය යොමු කරනව වෙනුවට මේ දැනෙන වේදනාවන් වෙතට අවධානය යොමු කරන්න. කොහොමද දැන් මේ ඇඟ කිලි පොලා යන හැටි දිහා බලනවා. නිකන් ඇඟේ රැලි රැලි යන හැටි දිහා බලනවා. ඊළඟට නිකන් කය සැහැල්ලුවක් දෙනවනේ ඒ දිහා බලනවා. ඒවා ඒ වේදනාවන් අරමුණු කරන්න පටන් ගන්නයි තියෙන්නේ. එහෙම කළා නැද්ද? එහෙම මොනවත් දැනෙන්නේ නැහැ. අරමුණු කිසිම දෙයක් නැහැ. සංසිඳිලා වගේ. අර ටික අර ටික දැනෙනවා නම් බලන්න. කියන්නේ මුලින් අපි තුමු දැන් ඔය වගේ ප්‍රීතියක් මේකක් දැනෙන්න ගත්තා කියලා. දැන් ඒවා සංසිඳිලා. ඒවා සංසිඳිලාද? එහෙමයි. හරි. හරි. දැන් නිකන් එක තැන පල් වෙනවා වගේ මට දැනෙනවා. ඒක තමයි. අරමුණු එන්නේ නැහැ කිසි දෙයක්. හොඳයි. සක්මන් භාවනාව කරලා තියෙනවද? කරනවා ස්වාමීන් වහන්සේ මෙහි ආවට පස්සේ. ඔව් කොච්චර කාලයක් තිස්සේ කරනවද? දැන් මේ මාස ගිය වාරෙත් කරා දවස් 10. ඔව්. දැනුත් කරනවා. සක්මන් භාවනාවේදී මොනවද දැනෙන්නේ? මෙහිමයි. හිත කයට යොමු කරනවා ඉනෙන් පහතට. හරි. එතකොට මේ යන හැඩතල පේනවා. ඊට පස්සේ මේක ඇති වෙනව නැති වෙනවා. එහෙම මේ මොනවාද ඇති වෙනව නැති වෙන්නේ? මේ ගමන් විලාසය. ගමන් විලාසය. ඔව්. එතකොට يعني අවධානය තියාගෙන ගියොත් අපි මේ පාදය වදින තැන් වලට ස්පර්ශ වෙන තැන් වලට අවධානය තියනවාද හොඳට? තියෙනවා. ඒවා හොඳට බලමින් දයන්නේ. එහෙමයි. හොඳයි. ඒවා බලමින් යනකොට මොනවද තේරෙන්නේ? තේරෙන උණුසුම සිසිල තද වෙනවා ඉස්සෙනවා හිත හිත කොහෙවත් පිට යන්නේ නැහැ ඒකම තියෙනවා සමාධියයි සතියයි හරි හරියට තියෙනවා හොඳයි එහෙම ගිහිල්ලා ඔතෙන්දිත් අර වගේ සමනය වීම වෙලා තියෙනවද ඒත් මොනුනේ නැහැ. බාහිර අරමුණු එනවා. බාහිර අරමුණු එනවා. මොනවාද? එහෙම සද්ද. ඔව් ඒක හරි. ඒවා ඒවා ආවට මෑණියන්ගේ වැඩේට බාධාවක් නෑ නෑ කිසිම බාධාවක් නෑ බාධාවක් නෑ අන්න හරි හොඳයි අරමුණු වෙන්නේ නැත්තේ ඇයි කියන එකයි මට ප්‍රශ්නේ හරි ඒක ගැටලුවක් නැහැ පොඩ්ඩක් කියන්නේ මේ දැන් දැන් කෙලින්ම ඒ කියන්නේ චිත්තානුපසන පැත්තකින්මයි යන්න වෙන්නේ ඒක කිසි ගැටලුවක් නැහැ භාවනාවේ වර්ධනයක් තියෙන උත්න පැටලිලා නැහැ තේරුම් ගන්න තියෙන්නේ දැන් අපි හුඟාක් කියන්නේ දැන් ඔය හරියට එනකොට අපිට චිත්තානුපසනාවට ධම්මානුපසනාවට යොමු වෙනකොට එකම අරමුණක්වත් අපි දැන් පැය ගාණක් තිස්සේ ආවේ නැහැ කියලා. එතෙන්දී සමාධියක් පැත්තෙන් හොඳයි. නමුත් අනිත් පැත්තෙන් ගත්තාම විපස්සනා පැත්තෙන් ගත්තාම මෙතෙන්දී අරමුණු ටිකක් තියෙන එක විපස්සනාවට ප්‍රයෝජනයි. ඒක තමයි නැති එක දුකයි. ඒක තමයි. <laughs> ඒ නිසා පොඩ්ඩක් දැන් හුඟක් වෙලා පරයන්කේ ඉන්න එපා. පැයක් දැන් පැයක් විතරම ඉන්නවද පරයන්කේ? ඉස්සර එහෙම දිගින් දිගට හිටියා දැන් එපා ඒක තමයි. දැන් එහෙම යන්නේ ඉන්න එපා. ඒ වෙනුවට සමාධි පැත්ත අඩු කරන්න දැන්. ඒ මෙතෙන්දී අපේ මේ ඉන්ද්‍රිය ධර්මයන් නිවැරදිව සමබරුනේ නැත්තම් සමාධිය ඉස්සරහටම එනවා. සමාධිය ඉස්සරහට එනවා සතිය යට වෙනවා. අන්තිමට අරමුණු නැහැ. අරමුණු නැහැ. ඒ කියන්නේ කියන්නේ දැන් භාවනාව විපස්සනාව විශේෂයෙන් යන්න නම් පොඩ්ඩක් අරමුණු ටිකකුත් වමනයි. ඒ ඒක බලබලානේ අපි ආශ්‍රවයන් ඡය කිරීමට භාවිතා කරන්න තියෙන්නේ. ඒ නිසා සමාධිමත් රමාදිවල ඉන්න කාල පරිච්ඡේද ටිකක් අඩු කරන්න. හැබැයි එතකොට අර කලින් දරනවා වගේ ප්‍රීති ගතිය එන්නේ නැහැ. ඒක ගැටලුවක් කරගන්න එපා. ඒකට කමක් ඒක ප්‍රශ්නයක් නැහැනේ. ඒ නිසා තේරුම් අරගෙන නුවණින් තේරුම් අරගෙන දැන් ඒ කියන්නේ මේ වාඩි වෙලත් අර අර කලින් මහත්තයාට කිව්වා වගේ දැන් ටිකක් කය බොහොම ලිහිල්ව තියාගෙන දැන් මෑණියෝ වාඩි වෙද්දී හොඳට නිකන් පරයන්කෙන් බද්ද පරයන්කෙන් වඩේ වාඩි වෙනවද එහෙමද වෙන්නේ එහෙමයි මේ ඉරියව් බලලා එහෙමද බලලා එතකොටම සමාධිය සමාධිය වෙනවා නේ ඒක තමයි එහෙමයි සමාධිය උනාට පස්සේ හිතේ අරමුණක් නැහැ කියලා තේරෙනවද හොඳටම අරමුණක් නැහැ නැද්ද ඔව් සතිය සමාධිය හොඳටම තියෙනවා අරමුණ නැහැ අරමුණක් නැහැ හොඳයි ඒ ගැටලුවක් නෑ. ඒක <laughs> ඒ කියන්නේ ඔය ගැටලුවක් කරගන්න එපා. ඒ කියන්නේ දැන් ඔතන දැන් දුකයි වගේ මෙච්චර කාලයක් ඉඳලා මට ඒක නෑ කියලා. නෑ ඔතන විමසන්න දෙයක් නැහැ. හොඳයි. දැන් අපේ භාවනාවේ කියන්නේ අපි දැනගෙන හිටියේ නැත්තම් සුතමේ ඥානයකින් වෙන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් එනවා. නමුත් ඔතෙන්දී කියන්නේ සතිය මුලින් වර්ධනය වෙන්නේ අරමුණු සහිතව. කාලයක් තිස්සේ කරන්න කරන්න කරන්න කරන්න සතියේ අවස්ථාවක් තියෙනවා අරමුණු රහිත මට්ටමක්. ඒ අරමුණු රහිත මට්ටමට ආවට පස්සේ ඒ පැත්තෙන් යන්න පුළුවන්. ඒ හින්දා ගැටලුවක් කරගන්න එපා. අරමුණු කියන්නේ ඔතෙන්දී අරමුණු නැති උනායි කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි එතෙන්දී හිතේ තියෙනවා නම් සම්පූර්ණ අවදිමත් භාවයක්. නිදි නැහැ. අවදිමත් භාවයක් තියෙන. හිත නිකන් නතර වෙලා වගේ තියෙන. හිත තියෙන සැහැල්ලුවෙන් නිකන් ගෙදර ඇවිල්ලා වගේ. ඒ වගේ මම මේ කියන දේවල් අත්දකින්නේ. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. හොඳටම සතුටින් සිල්ලිහිල්වට ඔක්කොම තියෙනවා. තියෙනවා. හරි. විමසන්න දෙයක් නැති හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හරි. ඒක එහෙමනම් දැන් පොඩ්ඩක් මේ ඉඳගෙන කරන භාවනාව පොඩ්ඩක් අඩු කරන්න. අඩු කළා සක්මනේ හිමි මේ සක්මනේ වැඩිපුර යෙදෙන්න යෙදෙන ගමන් හිත දිහාම බලන්න. ආයේ පාදයන්ට දාන්න මොකක්වත් ඕනේ බොහොම සැහැල්ලුවෙන් හිත දිහාම බලනවා. හිත දිහාම බලාගෙන සක්මනේ යෙදෙනවා. ඊළඟට දැන් අනිත් කටයුතු තියෙන්නේ එක එක දේවල් දානෙට යනවා මේ පිඟන් හොදනවා නම් මම ඉතින් විවිධාකාර වෙන වෙන වැඩ තියෙන්නේ. ඉරියාපත ගොඩාක් සම්පජාණය ඔක්කොම කරලා තියෙන්නේ. අන්නේ අන්නේ ඒවැදී දැන් හිත දිහාම බලන්න. ඒවා කරද්දී දැන් තවත් කෙනෙක් එක්ක මේ කටයුතු කරද්දී අනිත් ඈත් එක ඕනනම් වචනයක් දැක් කතා කරද්දී වෙන දානෙට යද්දී කොහොමද මේ හිත වැඩ කරන්නේ? හිත ගැන අවධානයෙන් අවධානයෙන්ම ඉන්න. කියන්නේ දැන් මෙතෙන්දී අපේ කෙලෙස් කොහොමද මේ කියන්නේ හිතේ තියෙන පුරුදු වැඩ කරන්න පටන් ගන්න. අපි තුමු දැන් ඔනාන අපි අකමැති කෙනෙක්ව මුණ ගැහෙනවා. මේ මුණ ගැහුනහම කොහොමද එකපාරට මේක ද්වේෂයක් නැත්තම් නොරුස්නා නොරුස්නා ගතියක් පහළ වෙන්නේ. පහළලා ඔන්න සිතුවිලි ටිකක් ඔන්න කොහොමද යන්නේ. මේවා අපි තේරුම් ගන්න ඕනේ. ගියාට පස්සේ දැන් අපි මේවා පෝෂණය කළොත් ආයෙත් ඔන්න ආශ්‍රවයන් පෝෂණය කළා වෙනවා. ඒ වෙනුවට කරන්න තියෙන්නේ මේවා පෝෂණය නොකර ඒ දිහා දැන් අපි තුමු අපි අකමැති කෙනෙක් දැක්කහම ඔන්න නොරුස්නා ගතිය පහළ වුණා පහළ වුණාට පස්සේ ඒක අපි තේරුම් ගත්තා ඒකට අහුනේ නැත්තම් අර හිතේ තියෙන ඒ පුරුද්ද ඔන්න අපි පෝෂණය නොකලා වෙනවා පුරුද්ද ඔන්න ඒ ඒ ඒ මොහතකට නැත්තම් සුළු ප්‍රමාණයක් ඔන්න යටපත් වුණා වෙනවා ඒ වගේ අර ටික ටික මේ මානසිකව අපේ නැත්නම් හිත වැඩ කරන මේ විවිධාකාර පුරුදු තේරුම් ගනිමින් අනවශ්‍ය පුරුදු නැත්තම් අපිට හානි කර පුරුදු රාගය, ద్వේෂය, මෝහය ඔය කොයි ඒ වගේ අපිට හානි කර පුරුදු ටික ටික ටික ටික ඔය වගේ හිතින් අතහැර ගන්නයි තියෙන්නේ. ඒකට ඒ ඒකට කියන්නේ වැඩේ වෙන්න නම් පොඩ්ඩක් ඒව මතු වෙන්නත් ඕනේ. ඒකයි. ඒ ඒ හින්දා පොඩ්ඩක් ඔය අනිත් වැඩවල ටිකක් වැඩිපුර යෙදෙන්න. දැන් ගෙදර ගිහිල්ලා වුණත් දැන් තනියෙමම සම්පූර්ණයෙන්ම හුදකලාවම භාවනානුයෝගීව ඉන්නවා කියන එකෙම නෙමෙයි දැන් වැඩේ සිද්ධ වෙන්නේ. ඒ වෙනුවට අනිත් ඈත් එක පොඩ්ඩක් කටයුතු කරනවා, ආසල් වැසියොත් එක්කත් කටයුතු කරනවා. මේ ටිකක් වැඩ වැඩවල යෙදෙනකොට ඔන්න ආයි හිත හිතේ තියෙන අර තැම්පත් වෙලා තියෙන, සැඟවිලා තියෙන, නිදාගෙන ඉන්න කෙලෙස් මතුවෙනවා. ඒක මතුවීම හරහා තමයි ඉස්සරහට වැඩේ යන්න තියෙන්නේ. ඔව්. එහෙනම් දැන් මේ ඉඳගෙන කරන භාවනාව අඩු කළා. ඒකේ කියන්නේ විනාඩි 5ක් 10ක් හිටියට වත දන්නේ නැහැ. ඒ ඉඳද්දිත් නිකාම් බොහොම සැහැල්ලුවෙන්ම ඉන්න හිත දිහා බලාගෙන. පුළුවන් කියන්නේ හිතට අරමුණු එන්න දීලා බලන්න. දැන් අපි හුඟා ගැඹුරු සමාධියකට ගිහාම හිතට අරමුණු එන්නේ සමාධි ශක්තියෙන් අරමුණු ඒම වළක්වනවා. දැන් කරන්න තියෙන්නේ ගැඹුරට සමාධියේ ගැඹුරකට යන්න එපා. ඒ හින්දා පොඩ්ඩක් සමාධි ගන්න එක පුළුවන් නම් වළක්වන්න. සමාධියට යන එක වළක්වලා සමාධියට යනවා නම් නැගිටලා පොඩ්ඩක් සක්මනට ගියත් වරදක් නැහැ. ප්‍රශ්නයක් නැහැ මොකද කියන්නේ. මෙතෙන්දී අපිට යා උපක්‍රමශීලී වෙන්න වෙනවා. නැත්තම් කියන්නේ අපි එක තැන නිකන් අතර වීමක් සිද්ධ වෙන්නේ නැත්තම්. ඔව්. ඒක තමයි. එහෙනම් චොට්ටක් සමාධියේ කියන්නේ අර ටිකක් ඌමනා වැඩියට වඩා වර්ධනය වෙච්ච සමාධිය පොඩ්ඩක් දැන් අඩු කරන්න හිතලා තියෙන්නේ. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. හතරවෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඊයේ දිනය තුල මගේ කමඨහන් වාර්තාව මෙසේ ඉදිරිපත් කරමි. උදෑසන පර්යංකය හිත වහා සංසුන් වී ගිය අතර හුස්ම රැල්ල දෙස බලාගෙනම සිටීමි. සිටියෙමි. විටින් විට සිටිවිලි කීපයක් ගලා ආවද එය උපාදාන කර නොගෙන තව දුරටත් සිටින විට හුස්ම රැල්ල නොදැනී ගියේය. ආස්වාසය හා ප්‍රාස්වාසය අතර ඇති විරාමයද නිරීක්ෂණය කළෙමි. එවිට හුස්ම රැල්ල නැත්තටම නැති වී ගොස් හදවත පමණක් ඊතා සෙමින් චලනය වෙන දුටු වෙමි. මද වේලාවක් එසේ සිටින විට දීර්ඝ සුසුමක් පැමිණ එය හෙළූ පසු නැවතත් හුස්ම රැල්ල වේගයෙන් ක්‍රමයෙන් වැඩි විය. එසේ වන්නේ සිත පිට ගිය විටද එසේ නැත්නම් ස්වභාවය දැයි මට පැහැදිලි මදි විය. කරුණාකර පහදා දෙන සේක්වා. තවද දෙවන ප්‍රශ්නය දෙවන පර්යංකයේ ශරීරයේ ඒමේ අතට කීප වරක් විසිවෙනු දුටු වෙමි. එය නිନ୍ଦ ගොස් නොවේ. එවිට එය අනිත්‍යයයි මෙනෙහි කළ යුතුයද. ඉන්පසු රාත්‍රී අවසාන පර්යංකයේ මදක් වෙනස් විය. කය වහා සංසුන් විය. ටික වේලාවකින් බෙල්ලෙන් පහළ කොටස ඉන දක්වා තදින් වෙලා ඇති බවක් සහ හුස්මද හිරවෙන බවක් දැනුනි. ඒ දෙස බලා සිටින විට ක්‍රමෙන් සාමාන්‍ය තත්වයට පත්විය. සතුටින් පර්යංකය අවසන් වී නින්දට ගියද පය තුනක් පමණ නිද නින්ද මාකරා ආවේ නැත. ඒ වෙනුවට ඔබ වහන්සේ දේශනා කළ පරිදි සිතුවිලි ගොජ දමන්නට විය. අවසානයේ මා අවදි වී අපවත් වී වදාළ ලොකු ස්වාමින් වහන්සේ ඊතා සරල බසින් ලියූ ධර්මදේශනා පොතක් තිබී එය රැගෙන අවසන් වනතෙක් කියවූ වෙමි. ඉන්පසු නින්දට වැටුනි. හිත සංසුන් වී නින්දට ගිය විටත් එපමණ සිතුවිලි ගොජ දමන්නට ඇයිදැයි පහදා දෙන්න. ස්වාමීන් වහන්ස. මට පොඩ්ඩක් කතා කරන්න හොඳයි වයි. කාගෙද කියලා කියන්න පුළුවන්ද? ස්වාමීන් වහන්ස. ඔව් ඉස්සර මේ කියන්නේ ආනාපාන සතියෙන්ද පටන් ගත්තේ? එහෙමයි ස්වාමීන් වහන්ස. ඔව්. ආනාපාන සතිය කියන්නේ අඛණ්ඩව වැඩුවද නැත්නම් අතරමඟදී මග හැරුණාද මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ? අඛණ්ඩව වැඩුවා. අඛණ්ඩව වැඩුවා. ගෙදරදීත් කරනවා. ගෙදරදීත් කරනවා සර්. හොඳයි. දැන් ඒ කියන්නේ හැමදාම මේ වගේ වුණාද නැත්නම් මොකද තත්ත්වේ? ඔය කියන පිළිවෙල උනේ ඊයේ තමයි ඉස්සෙල්ලම. ඒ කියන්නේ අර වෙලලා වගේ හුස්ම හිර වෙන්න හුස්ම හිර වෙන ගතියක්. ඔව් හුස්ම ගන්න අපහසු ගතියක්. ඒ කියන්නේ වෙනදාට එහෙම දෙයක් වෙන්නේ නැහැ ගානට හුස්ම රටා සංසිඳලා එහෙම දෙයක්ද තියෙන්නේ. එහෙමයි සර්. හුස්ම රටා සංසිඳනවම මෙතෙක් කල් මොකද කළේ? ඒ ටිකක් වෙලා ඒ විදිහටම හිටියා. නෑ මීට කලින් මං කියන්නේ හුස්ම රටාද මීට කලින් සංසිඳලා ඇතිනේ. ඔව්. එතකොට මොනවාද කළේ එහෙම? ඒ දෙසම බලාගෙන හිටියා. හුස්ම රටා දිහාම බලාගෙන හිටියා. බලාගෙන හිටියා සර්. හොඳයි. සක්මන් භාවනාවේදී මොකද වෙන්නේ? සක්මන් භාවනාවේදී විශේෂයක් නෑ අර පොළවට දැනෙන යටිපතුලට දැනෙන ආකාරය නිරීක්ෂණය කරනවා. පහසුවෙන් ගමන් කරනවා. සිතවිලි එනවා ඉඳලා හිටලා. හරි. ඒ කියන්නේ දැන් අරමුණේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. එහෙමයි. ශරීරයේ ශරීරයේ වේදනාවලුත් දැනෙනවා. ඉන්ඩිකටෙන් අන්න ස්වරූපය ඒක මං ලියලා තියෙනවා. ඒ වගේ ඒකත් ඒකටත් හිත යොමු කරා. හොඳයි. පර්යංකේදී දැන් ඊයේ කරද්දී වාඩුණාට පස්සේ කියන්නේ ආනාපාන සතිය පොඩ්ඩක් සංසිඳුණාට පස්සේ කයේ කොහේ හරි තද වෙන තැනකටද හිත යොමු වුනේ. එහෙමයි අර ඉන දක්වා බෙල්ලේ සිඳලා වෙලලා වගේ දැනිච්ච එකට හිත යොමු කරා. හරි. පොඩ්ඩක් අපි මෙහෙම කරමු. ආනාපාන සතියෙම පොඩ්ඩක් යන්න කමක් නැහැ. ගිහිල්ලා ඉවරලා පුළුවන් නම් ඒ කියන්නේ හුස්ම රටල සංසිඳනවා කියලා දැන් තමන්ට තේරෙනවානේ පොඩ්ඩ එකඟ වීමක් සිද්ධ වෙනවානේ. උනාට පස්සේ තමන්ට තේරෙනවා නම් මේ උදරයේ පිම්බීම හැකිලිමම තේරලා දැන් හුස්ම සංසිඳුණාට පස්සේ කායික වශයෙන් මොන මොනවාද තේරෙන්නේ නිකන් තදවීමක් විතරද නැත්නම් වෙන මොනක්වත් තේරෙන්නේම නැද්ද තදවීමක් විතරයි දැනෙන්නේ විතරමයි තේරෙන්නේ එහෙමයි ස්වාමීනි ඊට පස්සේ ඒක ලිහිල් වෙලා ගියා නිබේම එතකොට තමයි නැගිට්ටේ ලිහිල්ුණාට ඒ කියන්නේ ඒ තදවීම සෑහෙන කාලයක් තිස්සේ තිබුණාද පැයක් විතරම තිබුණාද එහෙමද නෑ නෑ නෑ විනාඩි 5ක් 10ක් විනාඩි 5යි විනාඩි 5ක් 10ක් වගේ ආ ඊට පස්සේ මොනවද උනේ ඊට පස්සේ සැහැල්ලු වුණාට පස්සේ මං නැගිට්ටා ආ ඒ කියන්නේ ඔය ඔය කතා කරන තදවීම එතකොට විනාඩි 5යිද පැවතුනේ? ඔව් 5ක් 10කට අඩුවෙන්. ආහා ඊට පස්සේ ඒක ඒක ඒ කියන්නේ ඒක සංසිඳලා ගියා. ඊට පස්සේ අවධානය යොමු කළේ මොකද්ද? නැගිට්ටද? ඒක සංසිඳුණාට පස්සේ ලොකු සැහැල්ලුවක් දැනුණා. ආහා මේ එතකොට ඇති කියලා හිතලා මේ පරයන්කේ නැගිට්ටා. හරි. ඊට පස්සේ නිදාගන්න ගියාම තමයි කෙලවරක් නැතුව සිතුවිලි එන්න ගත්තේ. එහෙමයි සයන්ස්. ඒක මේ අර ආවා එක පිට එක ගොඩාක් හරි. ආයෙක ගැටලුවක් නැහැ එහෙනම්. එහෙනම් වෙලා තියෙන එකේ ගැටලුවක් නැහැ. එහෙනම් ওই විදිහටම යන්න. වෙනසක් කරන්න ඕනේ නැහැ. පොඩ්ඩක් ඔය يعني දැන් ඔය වෙච්ච සිද්ධිය අද පරයන්කේදී උනේ නැද්ද ඔය වගේ කෙලවරක් නැතුව සිතුවිලි එන ස්වභාවයක් එහෙම? කියන්නේ සංසිඳුණාට පස්සේ කෙලවරක් නැතුව සිතුවිලි එන ගතියක් එහෙම අද පරයන්කේදී එහෙම උනේ නැද්ද? ආ ඒ ඊයේ තරම් සිදුුන්නේ නැහැ. සිතුවිලි ආවා නමුත් හොඳට පරයන්කේ කරගෙන ගියා. හොඳයි. එහෙමනම් කියන්නේ වෙනසක් කරන්න ඕනේ නැහැ. යන විදිහටම යන්න. හොඳයි. ඒ කියන්නේ ඔය ටික කියන්නේ පරයන්කේදීම වෙන්න ඕනේ නැහැ. Taman අර ටිකක් මනස සංසිඳිච්ච ඉරියව්වකට ගියාම එතනදී සාමාන්‍යයෙන් නම් තියෙන මනස එකඟ වෙලානේ. නමුත් ඒ මට්ටමේට එකඟම එකඟතාවයක් ඇති වෙලා ඊට පස්සේ නැවතත් කෙලවරක් නැතුව සිතුවිලි ටිකක් එනවා කියන්නේ ටිකක් අර ඇතුලේ හිර වෙලා තිබිච්ච ටිකක් එළියට යන ස්වභාවයක් තියෙන්නේ. ඒක හින්දා යන්න දෙන තරමට තමයි ශාන්තියක් තියෙන්නේ. ඒක ඊයේ රෑ විදිහට නිකන් අර කෙලවරක් නැතුව ඇවිල්ලා පිට වෙලා ගියා නම් වඩා හොඳයි. ඒ වෙලාවෙදී ඒ කියන්නේ අර අපි හිර කරගත්තොත් යන්න නොදී නවත්ත ගත්තොත් ප්‍රශ්නයක්. ඒ වෙනකොට දැන් වැඩේ සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් අදත් නිකන් බලන්න ඕනේ නම් කියන්නේ එකපාරටම නිින්දට යනවා වෙනකොට පොඩ්ඩක් සක්මනකින් හිතේ පොඩ්ඩක් සාමාන්‍ය ස්වාභාවික මට්ටමක් ඇති කරගෙන නිින්දට යන්න. එකපාරටම දැන් අපි එකපාරට නිදා ගන්න යනවා වෙනුවට සක්මනේ බලන්න නේ පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා මනස පොඩ්ඩක් එකඟ කරගෙන නින්දට යන්න මං හිතනවා වැඩේ එතකොට නිවැරදි වෙයි කියලා. ඒ ස්වාමීන් වහන්සේ මේ නින්ද යන්නේ නැතිකොට රෑදි ගයිනේ. එතකොට මම නින්ද යන්නේ නැති කෙනාට රෑදි ගයිනේ. ආ ඔව් ඔව්. ඉතින් මම ඒකින්ද තමයි පොත අරගෙන කියෙව්වේ. ඒ ඒ පොත් වහන්සේ හොඳම හොඳ හර හොඳට රසවත් විදියට තිබුණා. ඉතින් හොඳයි හොඳයි. ඒක හරහා පොඩ පොඩ්ඩක් හිත එකඟ වුණානේ. එහෙමයි. ඒක ඒත් ඒක වුණාම ඔන්න ආයෙ නින්දට වැටුණා. ඒකේ උපක්‍රමයක් වශයෙන් ඒක වරදක් නැහැ. ඒක වරදක් නැහැ. පස්වෙනි ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ වසරක් පමණ කඩින් කඩ භාවනා කරන ආදුනිකයෙක් වෙමි. මෙම සක්මන් භාවනාව පිළිබඳ වාර්තා කිරීමට අදහස් කළේ කමඨහන් සුද්ධ කිරීමට බලාපොරොත්තු වෙනි. එවත් සිතෙහි ගැටලුවක් නැත. පෙර දිනට වඩා වැඩි වේලාවක් සිත පාද මත තබා ගැනීමට හැකියවීම පිළිබඳ සතුටු වෙමි. අද දින සක්මන් භාවනාව ආරම්භයේදී වම දකුණ ලෙස විනාඩි 5ක් පමණ කාලය නිරීක්ෂණය කළෙමි. පහසුවෙන් මෙය කළ හැකි වූ බැවින් වම දකුණ යන ලේබලය අත්හැර විනාඩි 5ක් පමණ පතුල් පොළවේහි ගැටෙන විට රළු බව සීතල ආදී වශයෙන් නිරීක්ෂණය කළෙමි. ඉන්පසු පතුල පොළව සමග ගැටෙන ක්‍රියාවලිය නිරීක්ෂණය කළෙමි. පාය බිම තියබද්දී පළමුව විලුඹ ගැටෙන බවත් ඉන්පසුව ක්‍රමයෙන් පාදයේ ඉස්සරහා කොටස අනුපිළිවෙලින් පොළව ස්පර්ශය වේ. සුලගිල්ල ප්‍රථමයෙන්ද මාපට ඇඟිල්ල අවසානයෙන්ද පොළව ස්පර්ශය කරයි. ඒ සමගම අනිත් පාදයේ පොළවෙන් එසේම ආරම්භ වේ. සක්මන් වේගය අඩුවීම සිතෙහි යම්කිසි එකඟතාවයක් ඇති වූ බව දැනින. සිත අරමුණෙන් ඉවත් වූ බොහෝ අවස්ථාවලට හේතු වූයේ පැරණි ප්‍රසන්න දේ අප්‍රසන්න සිදුවීම් පිළිබඳ සිතුවිලි ගලා ඒමෙනි. අප්‍රසන්න සිදුවීම් වලින් සිදු වූ යහපත් ප්‍රතිඵලද සිතට නැගී විසඳුම් ලැබුණාමෙන් දැනි සිත ධනාත්මක බවට හැරුණු බව දැනිනි. එවිට සිත නැවත අරමුණට කනස්සල්ලකින් තොරව යොමු විය. ප්‍රසන්න අතීතයේ පිළිබඳ සිතුවිලි ආ විට මෙය සිතෙහි ස්වභාවයයි සිතා අත්හැරීමට හැකි විය. පොළව අතින් පිරිමැදින්නාක් මෙන් පතුලෙන් පිරිමැදින්නාසේ බොහෝ විට දැනුනි. අපහට කරුණාවෙන් කරන අවවාද අනුශාසනාවට නිවන් සුව හේතු වේවා. මම හිතන්නේ වැඩේ හොඳටම කරලා තිනවා නිවැරදි. ඒ කියන්නේ පුළුවන් තරම් උත්සාහත් වෙන්න. ඒ කියන්නේ දැන් මේ වෙලාවේදී ප්‍රසන්න දේවල් වෙන්න පුළුවන්, අප්‍රසන්න මතකයන් වෙන්න පුළුවන්. ඔය කවිදේ වුණත් වැඩි වෙලාවක් හිත රැඳිලා ඉන්න එක පුළුවන් නම් වළක්ව ගන්න. Tamanට කොයි මතකයක් වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඒ වෙලාවේදී මතකයක් මතකයක් කියලා ඒකට කිසි වටිනකමක් දෙන්නේ නැතුව Tamanට පුළුවන් නම් මේ සරලව පාදයන්ට දැනෙන දේ තුල හොඳට හිත පවත්වන්න එතන ඒ තරමට මේ තව වැඩේ ඉක්මන් වෙනවා. කරලා තියෙනවා හොඳයි. හයවෙනි ප්‍රශ්නය සක්මන් භාවනාව පළමුව වම දකුණ මෙනෙහි කර සක්මන් කෙලිමි පසුව ඔසවනවා යවනවා තබනවා යන්න බැවින් භාවිතා කළත් දැන් পায় එසවීමේදී සිතත් සමගම ක්‍රියා කරයි පාදවලට සිසිලක් දැනී සිත එකඟ වූ පසු පර්යංක භාවනාවට මාරු වෙමි පර්යංක භාවනාව වාඩි වී මිනිත්තු 20කින් පමණ හුස්ම සියුම් වී සුදු පාට පසුබිමක් පමණක් අරමුණු වේ. පසුව ඇඟ සැහැල්ලු වී හිස් පසුබිමක් හා ඒකාග්‍රතාවයකට පත්වේ. හුස්ම නොදැනී යනවා යයි බියට පත්ව නැවත හුස්ම අරමුණු කළ විට වැරදි මගක නොගියා නොගිය බව තේරුම් යයි. හුස්ම අරමුණු නොකර තව ටිකකින් ටිකකින් වී ගැන මේ ගැන බැලීමේ දැන් හුස්ම ගැන සිත නැතත් ඒකාග්‍රතාවයක් සිටිය හැකි විය. නමුත් දැන් දැන් සමහර සිතුවිලි සිතට එන බව වැටහි. නමුත් මම ඒවා සිතින් බැහැර කරමි. මින් ඉදිරියට භාවනා කිරීමට උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිවන් අවබෝධ. කාගෙද කියන්න පුළුවන්ද? දැන් කාලයක් වෙනවද? නිකන් හුඟක් එච්චර කල් නැහැ නේ. අවුරුද්දක්ද? කාලයක් බුදුගුණ භාවනා කරා. කරා මෛත්‍රී භාවනාව. ඔව්. බුදුගුණ භාවනාවෙන් සිත එකඟ වුණා. හොඳයි. හොඳයි. හොඳටම එකඟ වුණා. හොඳයි. ඊට පස්සේ අසනීප වෙලා ඒවා නැවතුණා. නැවතුණා. නැවතුණා. දැන් ආයෙ පටන් ගත්තට පස්සේ ආයෙ පටන් ගත්තට පස්සේ ඒ ඒ gedara ඉඳෙද්දි බුදුගුණ භාවනාවෙන් සිත එකඟ වෙනවා. හොඳයි. හිත එහෙම එකඟ වුණාට පස්සේද ආනාපාන සතියට යොදන්නේ? දැන් මෙහෙට ආවට පස්සේ ආනාපාන සතියට සිත ආනාපාන සතියට සිත යොමු කරාට පස්සේ බුදු ගුණ භාවනාව පොඩ්ඩක් කරලා යන්තම් කරනකොටම සමතයක් එනවා. එතකොට මම ආනාපාන සතියට යොමු වෙනවා. එතකොට ආනාපාන සතියට යොමු වුණාම මොනවද තේරෙන්නේ? ආන සිත එකඟ වෙලා හොඳට මේ සිත දිහාම හුස්ම දිහා නාසිකාග්‍ර දිහාම බලාගෙන ඉන්න හුස්ම දිහා. එතකොට මෙන් දැන් වෙන්නේ ආස්වාසය දැන් වෙන්නේ ප්‍රස්වාසය කියලා හොඳට වෙන් කරගන්න පුළුවන්. වෙන් කරගන්න පුළුවන්. හොඳයි. එතකොට ආස්වාස දෙකක් අතර වෙනස්කම් ප්‍රස්වාස දෙකක් අතර වෙනස්කම් ඒවත් තේරෙනවා. ඒවත් තේරෙනවා. ඒවත් තේරෙනවා. ඊට පස්සේ මුළු ආස්වාසයම ඒ කියන්නේ අපි ඒක බොහොම සියුම්ව පටන් ගන්නවා. ඊට පස්සේ ටිකක් දැනීම වැඩි වෙනවා. ඊට පස්සේ අඩු වෙලා යනවා. අර ඒ විදිහට මුලැමැදාග දකින්නත් පුළුවන්. දකින්නත් පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක බැලුවද? ඒක බැලුවා. ඊට පස්සේ මට හිතෙනවා ගොඩාක් සියුම් වෙච්චාම මගේ භාවනාව වෙනස් වෙලා මට සිතට එන්නේ නැහැ අර නාසිකාග්‍රේ හුස්ම කියලා බය වෙනවා. ඒක තමයි කඩා ගන්න තියෙන්නේ. ඒක එතකොට බය වුණාම මම නවත්තනවා බැලීම. හුස්ම ගැන බැලීම නවත්තලා ඒකාග්‍රව ඉන්නවා. කමන්නේ. පොඩ්ඩක් ඒ කියන්නේ ආයෙ හිත ඒ කියන්නේ දැන් වික්ෂිප්ත වෙනවානේ දැන් බය වුණාම වික්ෂිප්ත වුණානේ චුට්ටක් කමන්නේ නැවතිලා ආයෙ ඒ කියන්නේ සංසිඳෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ආයෙ සංසිඳෙන්න ඉඩ දීලා ආයෙ බලනවා මේ මට ඉන්න පුළුවන්ද කියලා. හරි. බලලා ඊට පස්සේ ආයෙ නැවත බලනවා හුස්ම දිහා. හොඳයි. හුස්ම නවත්තලා නැවත බලනවා හුස්ම දිහා. හා පොඩ්ඩක් ඔතන ආහා කියන්නකෝ. එතකොට ආයේ හුස්ම මතුවෙනවා. මතුවෙනවා. හොඳයි. මතුවලා ඊට පස්සේ ආය සංසිඳනවද? ආය සංසිඳෙනවා. ආය සංසිඳෙනවා. සමහර වෙලාවට මේ දැන් දැන් එක එක අරමුණු එනවා. වෙනදා මුකුත් වෙන්නෙත් නැහැ, ඇඟ දැනෙන්නෙත් නැහැ. හොඳයි හොඳයි. නෑ ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට පොඩ්ඩක් ඔතන තියෙනවා මේ කියන්නේ තේරුම් ගත යුතු තැනක්. ඒ කියන්නේ අපි හුස්ම රැල්ල සංසිඳනකොට සංසිඳෙන්න ඉඩ දෙන්නයි තියෙන්නේ. ඔතෙන්දී බිය විය යුතු නැහැ. කිසිම يعني මේ මැරෙන්නේ නැහැ. <laughs> කියන්නේ බුදුරජාණන් වහන්සේ කියනවානේ පස් නෑ එහෙමට මැරෙන එක නෙමෙයි බැලෙන්නේ මේ හුස්ම රැල්ල මේ මට නැතුව ගියාද කියලා සැකයක් අරමුණ ගිලිහි කියලා බයක් තියෙන්නේ අරමුණ ගිලිහිලාද කියලා බයක් එතෙන්දී අරමුණ ගිලිහි ගියත් අපිට අපේ අපේ වගකීම වෙන්නේ අපි අවධානය නාසිකාග්‍රේ පවත්වාගෙන හිටනනම් ඒ ඇති. ඒ අපේ අරමුණ ගිලිහි ගියා කියලා අපේ හිතේ වික්ෂිප්ත භාවයක් ඇති කරගෙන එහෙ මෙහෙ හොයන්න ගත්තොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඒ වෙනුවට අපේ දැන් අරමුණේ අපේ මුලින් නතර වෙලා එහෙම නැත්නම් අපේ අවධානය පවත්වමින් හිටියේ නාසිකාග්‍රේමනේ. එහෙම බලාගෙන ඉඳද්දි තමයි ඔන්න අරමුණ නොපෙනී ගියා. ඒත් අපි ඉන්නේ මෙතනමයි මෙතනම නතර වෙලාමයි ඉන්න තියෙන්නේ. ඉතින් බුදුහාඳුර කියන පස්සම්භයං කාය සංඛාරං අස්ස සිස්සාමීති සික්කති. දැන් මේ හුස්ම රැල්ල සංසිඳෙන්න දීලා අපි ඒ දෙන්න අපි එක්තරාන්දම හික්මීමක් ඇති කර ගන්න ඕනේ. දැන් අර කියන්නේ සික්ඛති කියන්නේ මේකයි මේ මෙතන තියෙන එක්තරා අන්දමක ශික්ෂාවක් එක්තරා අන්දමක පෙරහුරුවක් නැත්නම් එක්තරා අන්දමක සංවර වීමක් මෙතෙන්දී අපි මේ සංසිඳෙන්න යන එක අපි අතින් අවුල් කරොත් එහෙම නැත්නම් මේ ගැන සැකයක් ඇති කරගත්තොත් නැත්නම් මෙතෙන්දී අපි ඉඳගලන්න ගත්තොත් ඇඟ හොල්ලන්න ගත්තොත් මේ සංසිඳන එක තව කල්යන එකයි වෙන්නේ එහෙනම් අපි කියන්නේ හරි මාර්ගයේ ඇවිල්ලා තියෙනවා. ඇඟවත් හොල්ලන්නේ නැහැ. හොල්ලන්නේ හොල්ලන්නේ නැතුව බොහොම මෙයාට පොඩ්ඩක් සංසිඳින්න දෙන්න. සංසිඳුණාට පස්සේ බලන්න ඒ කියන්නේ හුස්ම රැල්ල ඒ තරම් දැනෙන්නේ නැහැ. ඒ වුණාට හිත නතර කරගෙන ඉන්න පුළුවන් දැන් නාසිකාග්‍රේ. ඔය මත්තම පවත්වන්න. එතනට එන්න කිසි බයක් කියන්නේ හිතේ දැන් සූදානම් වෙලා යන්නේ ඊළඟ පාර. අනිවාර්යෙන් දැන් මෙතෙන්ට එනවා. හුස්ම රැල්ල සංසිඳෙනවා. සංසිඳුණාට පස්සේ ඒ තරම් අරමුණක් නැහැ. හැබැයි මම මේ අරමුණක් ලොකුවට හොයන්න යන්නේ නැතුව මම මෙතන නිකන් හිත නවත්තගෙන ඉන්න ඔච්චරයි. එනිසා සරල කරගන්න. ඒකන ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ ඔතන ටිකක් ඒ ඉඳීමේ හැකියාව විනාඩි 5ක් 10ක් 15ක් හුරු කරන්න ඕනේ. හුරු කරාට පස්සේ ඔන්න එක්කෝ ඕකෙන් ඒ කියන්නේ එහෙම හුරු කරනකොට සමහරවිට ඕකෙන්ම තව ඉස්සරහට යවෙනවා. සංසිඳිලා ඉඳලත් ඊට පස්සේ ඇස්සෙල්ලා බලලා ආයෙත් ඒ විදිහ එනවද කියලා බලනවා මම. එතකොට ඒ විදිහ නැවතත් එනවා. දැන් ඒ කියන්නේ මේ ඉඳගෙන කරන භාවනාව කොච්චර විතර වෙලා කරනවද? පැයට වැඩි පැයට වැඩියක් කරනවා පැයක් කරනවා. සක්මන් භාවනාවේදීත් මොකද්ද කරන්නේ? සක්මන් භාවනාවේදී දැන් ඉස්සෙල්ලා ඉස්සෙල්ලා පාය ඔසවනවා එහෙම කෙරුණා. පස්සේ හිතත් එක්කම පය යනවා. ඔව්. ඒ කියන්නේ හොඳට වෙන වෙන අරමුණු වලට යන්නේ නැතුව දැන් පාදයේ ස්පර්ශයත් එක්කම හිත තියෙනවා. ඉතින්ලා ඉස්සලා එහෙම මෙහෙම පොඩ පොඩ ගියා. හොඳයි. දැනට පාදයට එක්කම හිත තියෙනවා. හොඳයි. ওই විදිහටම කරගෙන යන්න. සිසිල් වෙනවා. හොඳයි. ඒව බලමින් යන්න. ඒව හොඳට බලබලා යන්න සක්මන් භාවනාව ඒ විදිහට යන්න. අතෙන්දී හිත එකඟ වෙලා පොඩ්ඩක් නාසිකාග්‍රේ තියන් ඉන්න දැන් තියන් ඉඳීම හුරු කරන්න. සංසිඳනවා සංසිඳුණාට පස්සේ හිත වික්ෂිප්ත කරගන්න එපා කලබල කරගන්න එපා අයි පොඩ්ඩක් මේ සංසිඳුන මනසකින් එතන ඉන්න විතරයි තියෙන්නේ දැන් අර බුදු ගුණ වලින් එකඟ වුණාම හිත තියෙන එක තැන අන්න ඒකම මේකෙනුත් වෙනවා ඒකම මේකෙනුත් වෙනවා ආනාපාන සතියෙනුත් වෙනවා එතෙන්දී අපි අර තිබිච්ච අරමුණ දැන් ඔන්න දුර වෙලා ගියා දැන් අපි නාසිකාග්‍රේ මත විතරක් රඳවගෙන ඉන්න එච්චරයි තියෙන්නේ ඒක කරගන්න පුළුවන් නම් තව ඉස්සරහට යන්න පුළුවන් හොඳයි හොඳයි තෙරුවන් සරණයි. හත්වෙනි ප්‍රශ්නේ පර්යංක භාවනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේලාගේ උපදෙස් පරිදි මම ආනාපාන හුස්ම දෙස බලා සිටියෙමි ටික වේලාවකදී හුස්ම සිහින්ව ගොස් නොදැනී ගිය මම විමසිල්ලෙන් සිටියෙමි අන් අවස්ථාවේදී මාහට මහත් සුවයක් ප්‍රීතියක් දැනිනි එම සුවය අත්විඳිමින් සිටින විට එකපාරට මුළු ශරීරයම සීතල වී ශරීරයේ රෝම කූපයක් ගානේ නලියනවා වගේ දැනුනි. ටික වේලාවකදී නැවතත් මා පියවි තත්වයට පැමිණියෙමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙවැනි අවස්ථාවකදී කළ යුත්තේ කුමක්ද? මගේ භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ පතමි. හොඳයි. කමන්නේ. ඒ කියන්නේ ආනාපාන සතියෙන් හොඳට ඔහම ඉස්සරහට යනකොට අර අපි කලිනුත් කතා කළා වගේ කියන්නේ මේ රෝම කූපයක් පාසා මේක නිකන් මේ තේරෙන්න ගන්නවා. නැත්තම් මේක නිකන් ඇඟ හරියට නිකන් මේ මොකක්ද ඒකට කියන්නේ සම්බාහනයක් කරනවා වගේ එහෙම නැත්නම් ඇඟ ඇඟේ නිකන් රැලි රැලි යනවා වගේ නැත්නම් ඇඟ කිලිපොලා යනවා වගේ මේ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. ඒ පැත්තෙන් යනවා නම් පොඩ්ඩක් ඒක දිහා බලන්න දැන් ආනාපානයට අවධානය යොමු කරන්නේ නැතුව. එතකොට අන්න අපිට වේදනානුපසනාවට යොමු වෙන්න අවස්ථාව තියෙනවා. දැන් මේ හැම එකක් ගානෙම කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ? මේවා කොච්චර කල් පවතිනවද? මේවා කයේ කොහෙද වැඩියෙන් තේරෙන්නේ? ඒ එකක් ඕනනම් හොඳට හිතට අහු වුණා නම් ඒ එකක් කොහොමද වෙනස් වෙන්නේ? ඊට පස්සේ ඒවා සමනය වෙලා යනවා නම් ඒ ඒ දිහා බලන්න. මේ වගේ අර දැන් මේ කායික වශයෙන් අපිට يعني දැන් ඔතෙන්දී පෙන්වන්නේ දැන් ප්‍රීතියක් කියන එකක් يعني ආනාපාන සතිය හරහා එන ප්‍රීති ස්වභාවය විවිධ අන්දමින් කයේ දැනෙන්න ඉඩ තියෙනවා. එකක් තමයි කියන්නේ කය කිඩිපොලා යන ස්වභාවයක් රැලි රැලි යනවා වගේ ස්වභාවයක්. ඔය පස්වන ප්‍රීතියක් කියලා එහෙම පොත්පත්වල පෙන්නනවා. මේකේ කියන්නේ කුද්ධිකා පීති කියලා එහෙම පෙන්නනවා. මේක ශනික මේ සුළු වශයෙන් එනවා. කණික පීති කියලා පෙන්නනවා මේ ඉන්නවා හැබැයි එක පාටම නිකන් එක කිලිපලා යනවා ආයි එක සමන වෙනවා. ආයි එක පාට කිලිපලා යනවා ආයි සමන වෙනවා. ඔන්න ඔයගේ දේවල් තියෙනවා. තව පෙන්නනවා නිකන් පරණ ප්‍රීතියක් කියලා මේ මුළු ඇඟ නිකන් උතුරලා යනවා වගේ. කියන්නේ ඇඟ කියන්නේ ඇඟේ මේ ස්වභාවයන් නිකන් ඇඟෙන් මේ රැල්ලක් ඇවිල්ලා තමන්ව නිකන් මේ සම්බාහනය කරලා යනවා. ඒ වගේ විවිධ දේවල් මේ වෙන්න ඉඩ තියෙනවා. ඒ ඒවා දේවල් නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. ඒවා තමන්ගේ අවධානයට ලක් කරන්න. ආනාපානයෙන් හොඳට කායानुපසනා මට්ටමේ තමන් ආවා. ඒකේ ඒ ඔස්සේම යනවා කියන එකට තමයි ලකුණක් ඔය ඇවිල්ලා තියෙන්නේ. ඒක හොඳින් නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. ප්‍රශ්නයක් කරගන්න එපා. ඔය කියන්නේ මේවා හේතු හොයන්න ගියොත් අර මේවා මේවා ගැන ප්‍රශ්නකාරී වීමක් වෙන්නේ භවනාවට බාධාවක් එතකොට වෙන්නේ. ඒ වෙනුවට මේ ආපු එක බාර අරගෙන හොඳට නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. හොඳයි. අටවෙනි ප්‍රශ්නේ පර්යංක භාවනාව. පර්යංකේ වාඩි වී මම දැන් මෙතන වාඩි වී සිටිමි යනුවෙන් මෙනෙහි කර භාවනාව ආරම්භීමි. ඉන්පසු මුළු ශරීරය පුරාම සිත යොමු කිරීමේදී ආශ්වාස ප්‍රාශ්වාසයේ දැනින. නාස්පුඩු දෙකින්ම ආශ්වාස වූ අතර එලෙසටම ප්‍රාශ්වාසයේද සිදුවිය. මුළු නාසිකාවත් පුරාම ආශ්වාසයේද ප්‍රාශ්වාසයේද ඇතිවිය. එකම ආශ්වාස ප්‍රාශ්වාසයක් දීර්ඝ ලෙස දැනුනි. ඉන්පසු නාසය පුරාම දැනුණු ආස්වාසයේ ක්‍රමයෙන් අඩුවීමක් සංසුන වීමක් පෙනිනි. ඉදිරියට කරගෙන යෑමේදී මුලදී වේගයෙන් සිදු වූ මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් අඩුවිය. ඉන්පසු සියුම්ව අප්‍රකට විය. නැවත නැවතත් නාසිකාග්‍රය දෙස සතිමත් වූවද සියුම් වූ ආස්වාසය ප්‍රකට නොවීය. දිගින් දිගටම බැලුවද වෙනසක් වෙනසක් නොවිය. පපු ප්‍රදේශයේ උස්සා උස් පහත් වීමත් උදරයේ පිම්බීම හැකිලීමද ඇතිවිය. සමහර අවස්ථාවන්හි නොයෙකුත් අදහස් සිත තුළට පැමිණියද එදෙස নিরপেক্ষිතව බලා සිටීමේදී එම අදහස් ඉවත්ව ගියේය. ඉන්පසු එක් අවස්ථාවක තරමක් සියුම් ආස්වාස ප්‍රාස්වාසයක් ඇතිවි නැතිව ගියේය. පර්යංක භාවනාව අවසන් වනතුරු මෙම తত্ত্বය පැවතීනි. ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සාක්ෂාත් ලැබීම. එතකොට සක්මනත් තියෙනවා. සක්මනත් ඔව් සක්මේ පරයන්ක ගැන ලොකු වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. කරලා තිනවා හොඳයි. ඒ කියන්නේ සිතුවිලි සිතුවිලි ආවට ප්‍රශ්නයක් නැහැ. ඒකෙන් කරගෙන යන ආනාපාන සතියේ බාධාවක් කරගන්න එපා. දැන් තේරුම් ගන්න මේ හොඳට කියන්නේ මූල කමඨහනක් වශයෙන් ආනාපානය අරගෙන ඒක ටිකක් වර්ධනය වෙන අවස්ථාව. ඒක ඔස්සේ තමයි මුලදී අපිට යන්න තියෙන්නේ. ඒක වැඩි වැඩියෙන් භාවිතා කළ තරමට අපිට උමනා කරන පරිදි සතියක් සමාධියක් ප්‍රඥාවක් වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා දැනට ප්‍රමුඛත්වය දෙන්න ආනාපාන සතියට. හොඳයි. අද දින මම විසින් සිදු කළ සක්මන් භාවනාවෙන් භාවනාව නිරීක්ෂණ වූ සංක්ෂිප්ත වාර්ෂාව ඉදිරිපත් කරන සක්මන් භාවනා. වැලි මඬුව, ලනු පැදුර හා ටයිල් පොළව සක්මන් සඳහා යොදාගත් වේ. මුලින්ම වම දකුණ වශයෙන් මෙනෙහි කරමින්ද ඉන්පසු ස්පර්ශය කරන කෙරෙහි සිහිය මෙහෙයවීම සක්මන් වෙන් නිරත විය. සක්මන නිරීක්ෂණයේදී පාදය ඔසවනවා ඉදිරියට ගමන් කරන විට මුලින්ම විලුඹ පෙදෙසේද ඉසවීමද වලලු කර නැවීමද දන හිස නැවීමද සිදුවිය. වැලි මළුවේ සක්මනේදී තෙත් සහිත වැලි ස්ථානවල තෙත ගතියද වියලි ඇති ස්ථානවල වියල ගතියද දැනුණු අතර සියුම් වැලි ස්ථාන මෘදු ගතියද ගල් කැට හරහා යන ස්ථානයන්හි තද ගතියද දැනුනි. පාදය ඔසවා බිම තැබීමේදී ප්‍රථමයෙන් විලුඹ ප්‍රදේශයේ පතිත වන අතර එහිදී දැනුණු ස්පර්ශයට වඩා වඩා පයේ ඉදිරිපස තැබීමේදී පයට වඩා හොඳින් ස්පර්ශ දැනිනි. ඇඟිලි ප්‍රදේශයේද එහා මෙහා එසේ ඒසා සමානම ස්පර්ශයක් දැනුනි. මෙලෙස මාරුවෙන් මාරුවට වම දකුණ ස්පර්ශය මෙනෙහි කරමින් සක්මන සිදු කරමි. මෙලෙස වම දකුණ වශයෙන් තිබියදී පියවර 3ක් 4ක් වෙනත් අදහස් වලට සිත ඇදී ගියේය. නැවත සතිමත් වීම තුලින් අකම්පිතව සක්මන් කරගෙන ගිය අතර සමහර විට සිත පිට ගිය යෑමට සූදානම් වෙන වෙන්ම වෙන්නවත් සත් සතිමත් බැවින් සිටි නිසා එම අවස්ථා මග හැරී ගියේය. හරි. හොඳටම හොඳයි. දිගටම කරන්නයි තියෙන්නේ. ඕකම يعني අපි ටික ටික සතිමත් වෙන්න වෙන්න අර හිත එළියට යන එක වලකිනවා. නැත්තම් එළියට ගියත් එයා ඉක්මනට එනවා. වැඩි වෙලාවක් පැටලිලා තියෙන්නේ නැහැ. මුලදී තමයි අර අපේ කියන්නේ සතිමත් භාවයේ අඩු නිසා අන්න අපිට නොදැනුවත් එයා අරමුණක ගිහිලා පැටලලා ඉන්නවා. ඉතින් ක්‍රමානුකූලව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපි නැත්නම් භාවනාවේ වැඩෙන්න වැඩෙන්න අපිට ටිකක් එක්තරාන්දමකින් අපිට වමනා තැන හිත පැවැත්වීමේ හැකියාව වර්ධනය වෙනවා. හොඳයි. එච්චරයි. හරි. එච්චරයි මේ ප්‍රශ්න එපමණයි. හොඳයි. ඒත් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. හරි. කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මටත් අර ඉස්සර වෙලා යෝගිනී කිව්වා වගේ මටත් හරි ප්‍රශ්නයක් මටත් මේ එක තැන පල් වෙන ගතිය තමයි තියෙන්නේ. මේ මම දැන් සෑහෙන කාලයක ඉඳලා භාවනා කරනවා. හැබැයි ඉතින් යාර සතිපට්ඨාන සූත්‍රයේ කියන පරිදි මේ යානාවක් වගේ පුරුදු කරන්න නම් උනේ නැහැ. මේ මෙහාට ආපුවාම තමයි ඒක 3:35 ම කර ගන්න පුළුවන් වෙන්නේ. මේ ඉතින් මට තියෙන්නේ තෝයේ ප්‍රශ්නේ තමයි සමාධියට ගිහිල්ලා සමාධියේ නැවතිලා ඉන්නවා පැය එකමාර දෙකක් වුණත් මට ඉන්න ශක්තිය තියෙනවා ඒ කියන්නේ හොඳට විශ්වාසද නිදි නෑ කියලා නෑ නෑ නිදි නෑ හොඳ සිහියෙන් තමයි හොඳ සිහියෙන් ඉන්නේ ඔව් හොඳ සිහියෙන් නිදි නැහැ. හොඳයි. එතකොට ඒ වුණත් මට ඒ වෙලාවේදී මට හිතෙන මම මෙහෙම ඉන්න එකේ තේරුමක් නැහැ නේ. ඉතින් අපේ ලොකු ස්වාමීන් වහන්සේ නම් ඕකට කිව්වේ ඔහේ බලාගෙන ඉන්න බලාගෙන ඉන්න කියලා තමයි කියන්නේ. එතකොට කොච්චර හිටියත් ඒකට මට කිසිම අරමුණක් එන්නේ නැහැ. මම කොච්චර කල් භාවනා කරනවද? කොච්චර කල්තර භාවනා කරනවද? දැන් අවුරුදු 5ක් හතක් විතර ඔව්. හොඳයි. ඒ කියන්නේ ආනාපාන සතියෙන්ද ගියේ? ආනාපාන සතියේ මම ඊට පස්සේ ආනාපාන සතියේම <clears throat> අපිටම මුලදී හොඳට කියන්නේ අපි දැන් අහලා තියෙනවනේ මේවා මේ කතා කරන පියවර වලින් ඒවා හොඳට වර්ධනය වීමක් සිද්ධ වුණාද? හොඳයි. මේ ඉතින් සක්මන් භාවනාවේදී එහෙනම් මොකද වෙන්නේ? ඒ හොඳට ඒක කෙරෙනවා හිත එකඟ වෙනවා. ඒ කියන්නේ හොඳට අරමුණේ හිත තියෙනවද නැත්නම් අරමුණේ හිත තියෙනවා. මේ ඒක දැන් ඒක සාමාන්‍යයෙන් දැන් අපි කියනවා නම් ඔය බයිසිකල් පැඩලේ යනකොට ඒ විදිහට මේ එක කකුලකින් ඒක ක්‍රියාත්මක වෙනවා වගේ තත්ත්වයක් ඇති වෙනවා. හොඳයි. අනිත් එක දැන් මම හුඟක් වෙලාවට හිතනවා මේ දැන් අපි සුත්තමය ඥාණයෙන් බලපුවාම මට පංච උපාදානස්කන්ධයන්ගේ ඉපදීම, වැයවීම, වයවීම ඒවා බලනවාද? එහෙම නැත්නම් ඔය දැන් ඔය තියෙනමනේ මේ 11 ආකාරයකට බලන විදිහක් ඒවා එහෙම මම හිතට අර දන්න නිසා හැම කරනවද එහෙමත් කරනවත් වෙලාවකට මේ එහෙම උපාදානස්කන්ධය ඊළඟට රූප ගැන කියනකොට අර 42 ආකාරයකට රූප ගැන කියනවනේ නෑ දැන් මෙහෙම يعني අපි එහෙම සුත්තමේ ඥානකින් අහලා තියුණු පමණින් ඔක්කොම මේක අසර දාන්න ඕනේ නැහැ. ඒක තමයි. ඒ නිසා දැන් අපිටම සක්මන් භාවනාවේදී බොහොම يعني හිත පිට යවා ගන්න නැතුව හොඳට අරමුණේ තියාගෙන බලමින් යද්දී يعني මේ මෙනෙහි කිරීමක් කරන්නේ නැතුව ඇතිනේ දැන් නේද? මෙනෙහි කිරීමක් නැහැ. හොඳින් ඔන්න බලබලා යනවා. බලබලා යද්දි දැනෙන දේවල් ගැන මට පොඩ්ඩක් විස්තර කරන්න. මට දැනෙන්නේ දැන් මේ ඔය කියනනේ මුල මැද අග බලන්න කියලා. ඒකට දැන් මුල මැද අග කියනකොට මැද ඇවිල්ලා මැද පිළිවෙත ඒක දැන් කෙලවරවල් ටික ගැට ගහපුවාම ඒක තමයි අර ඒක දැන් අපි ඒක තමයි සංසාරේට බැම්ම. නෑ නෑ නෑ. ඕවා නෙමෙයි. ඕවා නෙමෙයි. දැන් පාදයක් පොළවේ වදිනකොට මොනවද දෙන්නේ? පාදේ පොළවේ වදිනකොට දැන් පටවි දැන් මගේ මේ කකුලේ පතුල මොළොක් එතකොට තද ගතිය දැනෙනවා. වැලිවල තද ගතිය දැනෙනවා. සිසිල් බව දැනෙනවා. උණුසුම් බව දැනෙනවා. ඒ කියන්නේ අජත්ත ලක්ෂණත් එක්ක බාහිර ලක්ෂණ දැනෙනවා. හොඳයි. මේ ඒ කියන්නේ දැන් අපිටම දැන් පැයක් සක්මනේ යෙදුනොත් ඔය ටික හොඳට දැනගනිමින් දැකගනිමින් හිතේ අර පොතේ දැනුමක් එක්ක පැටලෙන්නේ නැතුව ඉන්න පුළුවන් හැකියාව තියෙනවද? එහෙයි. තියෙනවද? තියෙනවා. හොඳයි. එහෙමනම් ඒ අපිට යන්න තියෙන්නේ මේ පැත්තෙන්මයි යන්න තියෙන්නේ. එහෙම නැතුව අපි මෙතනට කියන්නේ පොතේ දැනුම රිංගවා ගැනීමකින් වෙන්නේ බාධාවක්මයි මෙතෙන්ට. දැන් ඒ නිසා මම එහෙම කරන්නේ ස්වාමීන් වහන්සේ පැයක් හමාරක් සමාධියේ ඉඳලා නෑ ඒක තමයි ඉන්නකො දැන් අපි තමු සක්මනේ යෙදෙනවා සක්මනේ යෙදෙද්දී මේ මේ දැනෙන දේවල් බොහොම නිශ්ශබ්ද වෙච්ච මනසකින් දකිමින් යන්න දැනගනිමින් යන්න දැන් බාහිර පැත්තට වැඩි අවධානයක් යොමු කරනවා වෙනුවට පාදයේ දැනෙන පාදයේ Taman තුලට දැනෙන දේවල් වලට වැඩි අවධානයක් යොමු කරන්න. ඒ කියන්නේ අපි තමු වැලිවල වැලිවල පැත්ත නෙමෙයි පාදයට එකෙන් මොකද්ද වෙන්නේ? තමන්ට ගොරෝසුකමක් දැනෙනවා තමන්ට රළු ගතියක් දැනෙනවා තමන්ට සිසිල් ගතියක් දැනෙනවා තමන්ට උණුසුමක් දැනෙනවා කියලා අර ඒ පැත්තට හොඳට මේක දකිමින් යන්න එහෙම කරලා මට චොට්ටක් කියන්න දැන් ඒ දැනන දෙයට හිත යොදන්න ගියාම වෙහෙසක් දැනෙනවද එහෙම නැත්නම් බොහොම කියන්නේ සැහැල්ලුවෙන් ඒ දේ තුල හිත සතුටින් ඉන්නවද ඔය ටික පොඩ්ඩක් මට කළා කියන්න. සතුටින් තමයි මේ වැඩේ කරන්නේ. මේ වම් මගේ දකුණු පාදයට වැඩියෙන් වම් පාදයේ අර අසනීප ගතිය නිසා දන්නේ නැහැ. ඒකට ටිකක් අර වේදනා ගතිය එනවා. දැනෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකත් අරමුණක් කරගන්නයි තියෙන්නේ. ඒකත් ඉතින් දැනෙන අන්දමීම පිළිගන්නයි තියෙන්නේ. ඒ ඒ වේදනාවටත් මොකද වෙන්නේ? දැන් ඕනනම් තව පොඩ්ඩක් වර්ධනය වෙන්න වෙන පැත්තකට දාන්න පුළුවන්. දැන් මේ උණුසුම් ගතියක් තියෙනවා. ඔන්න තද ගතියක් තියෙනවා. සිසිල් ගතියක් තියෙනවා. ඔන්න ගොරෝසු ගතියක් තියෙනවා. මේවා කොහොමද මේවට මොකද වෙන්නේ? මේක හැමතිස්සෙම එකම මට්ටමින් තියනවාද නැත්නම් එක තැනක උණුසුමක් තව තැනක ඔන්න ඒකේ ඊට වඩා වෙනස් ප්‍රමාණයක් ඔය වගේ අර ඒවැයේ වෙනස් වීම මේ තියෙන මේ ලක්ෂණ කීපයක්නේ මේ ලක්ෂණ කීපේ වෙනස් වීමෙන් දකිමින් භවනා කරන්න. ඒ කියන්නේ පොඩ්ඩක් දැන් හිතේ අර මේ දැන් අර කරද්දි කරද්දි කරද්දි එපායච්ච ගතියන්නේ දැන් තියෙන්නේ. ඒ වෙනුවට දැන් මෙතන තියෙනවා යමක් තව ඉගෙන ගන්න. මේක කොහොමද මම බොහොම නැවුම් මනසකින් කොහොමද මම ඉගෙන ගන්නෙ? මෙතන මේ උණුසුම් ගතියකට මොකද වෙන්නේ? සිසිල් ගතියට මොකද වෙන්නේ? ඊළඟට ආයි රළු ගතියට මොකද වෙන්නේ? ගොරෝසු ගතියට මොකද වෙන්නේ? ආයි පාදේ ඔසවනද දැනෙන සැහැල්ලු ගතියට මොකද වෙන්නේ? කියලා අර ඒ ඒ කුතුහලයේ මිශ්‍රව මේක බලන්න. කියන්නේ කුතුහලයේ මුසු බැල්මකින් මේ දිහා බලන්න. ඒ බලද්දී හිත තියෙන්න ඕනේ පුළුවන් තරම් සංසිඳිලා. සංසිඳිලා කියන්නේ මේ මෙතන මේ වෙන දේ ගැන අපි ඇතුලෙන් කතා කරන්න යන්න එපා. මෙතන මෙහෙම වෙනවයි අරම වෙනවයි අර පොතේ මෙහෙම තියුණායි මේ පොතේ මෙහෙම වෙනවයි කියලා එහෙම කරන්න ගියොත් සම්පූර්ණයෙන් පැටලෙනවා. ඒවා මොකක්වත් කරන්න යන්න එපා. බොහොම සාවධාන මනසකින් අතුලේ කතාව නතර වෙච්ච මනසකින් මේක බල බලා යන්න. ඊට පස්සේ අපි හිතමු හොඳට හිතේ දැන් සැහැල්ලුවක් ඇති වෙලා වගේ තියෙනවා නම් ඊට පස්සේ පරයන්කට කියලා කමන්නේ නැහැ. පොඩ්ඩක් මට ඔය දේ කරලා මට කියන්නකො මේ ඔය දේ කරන්නේ නැතුව ඊට පස්සේ මට ගන්න අමාරුයි. සක්මනේදී ඒකත් ඒ විදිහට එපා වෙලා යනවා. කළාද ඒ විදිහට? සක්මනේදී ඒකත් ওই විදිහට බල බල ගිහිල්ලා ඒකත් දැන් ඇති කියලා හිතෙනවා. <laughs> නෑ ඒකේ මොකක්ද අන්තිමට තේරෙන්නේ? නෑ ඉතින් ඊට පස්සේ තමයි මම යන්නේ පැයක් විතර සක්මන් කරනවා ඊට පස්සේ තමයි පරයන්කට යන්නේ. ඔව් හරි. පරයන්කට ගිහිල්ලා මොකද්ද බලන්නේ? පරයන්කට යනකොට හැබැයි සක්මන් කරලා ගිහිල්ලා වෙහෙසිලා යනකොට ඔව්. එතනදී බොහොම ඉක්මනට සමාධිය පිහිටනවා. මේ කියන්නේ මිනිත්තු 10ක්වත් යන්නේ සමාධිය පිහිටනවා. ඔව් සමාධිය පිහිටනවා කියන්නේ එතෙන්දි එතෙන්දි කොහෙද හිත අරමුණු කරන්නේ? එතකොට මේ මගේ මුළු ශරීරෙම නිකන් අර ඒක තේරෙනවා අර නිකන් නලියනවා නලියනවා වගේ ඒක එතකොට ශරීරයේ ස්වභාවය ගැන හිතන්නත් පුළුවන් එතෙන්දී. ඒ කියන්නේ එහෙම දැන් හිත සංසිඳලා සමාධි වෙලා තියෙනකොට කයේ කොහේ හරි ওই වගේ නලියන ස්වභාවයක් මතුවෙනවද? මීට ඉස්සරින් නම් එහෙම වෙලා තියෙනවා මේ මස් පිඩු පෙරලිලා තියෙනවා ඒ වගේ නෑ එහෙම නෙමෙයි ඒ මොම එකක් නෙමෙයි මම මේ කියන්නේ නිකන් කොහේ හරි කම්පන වෙන ස්වභාවයක් නැත්තම් උණුසුම් ගති සිසිල් ගති මොනවා මොන හරි ඔය වගේ දේවල් මතුවෙනවද ඔළුවේ තියෙන ඔළුවේ හැදෙනවා තද ගති ඇති වෙන ඔළුවේ දකුණු පැත්තේ පිටිපස්සේ දකුණු පැත්ත අමාරුයි ඒ වෙලාවේ කියන්න බෑ ඒක නිකන් පුපුරු ගහනවා වගේ. ඒව බලන් ඉන්න පුළුවන්ද බොහොම උපේක්ෂාවෙන්? පුළුවන්. පුළුවන්. එහෙම ඉන්නවා. ඔව්. ඊට පස්සේ يعني දැන් වර්තමාන තත්ත්වය මොකද්ද? වර්තමානයේදීත් ඔහම වාඩි වුණාම ඔය වගේ දේවල් මතුවෙනවද? මතුවෙනවා. මතුවෙනවා. මතුවෙනවා. හරි. මතුවුණාට පස්සේ බැලුවාම මොකද වෙන්නේ? එතකොට හිත හැබැයි එහෙම වෙන්නේ සමතේට වැටුනහම නිකන් වැඩි තද ගතිය ඇති වෙන්නේ සමතේට වැටිලා වැටුණාට පස්සේ. එහෙම වුණාම තමයි අර විදිහට කෙරෙන්නේ මේ ඔළුවේ ওই ගතිය ඇති වෙන්නේ. ඔව් නෑ ඒක තමයි. ඒ වරදක් නෑ. වෙලා තියෙන දේ හොඳයි. ඒ ඒ ඇති වෙන කය පුරාම ඒ ඇති වෙන විවිධාකාර දේවල් හොඳින් නිරීක්ෂණය කිරීමක් අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ ඒ හැම එකක් ගානෙම දැන් දැන් හිතන්න මේ පුංචි පුංචි පුංචි අරමුණු රාශියක් තියෙනවා. මේකෙන් අපිට වැඩියෙන් දැනෙන තැනකට හිත යොමු කළා ඒක හොඳින් හොඳින් නිරීක්ෂණය කරනවා. ඊළඟට ඔන්න ඒක අපි දුන්න නොපෙනී ගියා. ඔන්න තව තැනකට හිත යොමු කරනවා. ඒකත් නිරීක්ෂණය කරනවා. ඒකත් නොපෙනී ගියා. ඔන්න තව තැනක් මතුවෙනවා. ඒකත් නිරීක්ෂණය කරනවා. කොහොම පොඩ්ඩක් මේ කියන්නේ අපිට ඕමනා ඕමනා තැනට හිත යොදමින් මේ කය දිහා බලන්න පුළුවන් හැකියාව වර්ධනය කරගන්න. දැන් මෙතන නාසිකාග්‍රේ තියන් ඉන්න එපා. දැන් අපි අර හිත සමාධි කරනවා කියලා අපි ඉස්සර කරනවා වගේ දැන් මෑනියෝ කරන්නේ සමත කරනවා කියලා. දැන් එහෙම දෙයක් නෑ දැන්. ඒ වෙනුවට දැන් මුළු කය පුරාම බොහොම යහුසුලුව උවමනා උවමනා තැන මතුවෙන මතුවෙන තැන්වලට ෂණික හිත යොදමින් බලබලා ඉන්න. දැන් කියන්නේ තනිකර මේ කයම හිතන්නේ වැඩපලක් කියලා. දැන් දැන් හැදිච්ච උපකරණයක් තියෙනවා. ඒ උපකරණයෙන් කරන්න තියෙන්නේ මේ කයේ තියෙන ඕන තැනක මතුවෙන මේ සංවේදනාවක් ෂණිකව ගිහිල්ලා නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. දැන් වැඩි විලත්නේ සමතේට වැටුනහම ඔව් මේ වේදනාවක්වත් තේරෙන්නේ නැහැ. ඒක තමයි. එතෙන්ට යන්න කලින් ඔතෙන්ට දාන්න. ඒ කියන්නේ හුඟක් වෙලා හිත මේ හුඟක් සමාධියේ ඉන්න ගියොත් මේවා එන්නෙම නැතුව යනවා. එන්නෙම නැතුව යනවා. එච්චර එච්චරට යන්න එපා. ඒ වෙනුවට දැන් එක්ක වාඩි වුණ ගමන්ම මේ දැනෙන දේවල් පටන් ගන්න. දැනෙන දේවල් බලන්න පටන් ගන්න. ඒ කියන්නේ වාඩි වුණා ඕන්ට වඩා සමතේ පැත්තට යන්න එපා. ඒ වෙනුවට දැනටමත් වාඩි වුණ ගමන් Tamanට තේරෙනවානේ මේ අත් අත් දෙක වදින තැන, පාද වදින තැන, කොට්ටේ වදින තැන් තැන් තැන් තියෙනවානේ. ඒ හොඳට දැනෙන තැන් වලට හොඳින් බලබලා ඉන්න. මොකද අර වැඩිච්ච සමතය දැන් ඊළඟට ප්‍රයෝජනවත් වෙනවා මේ බැලීමට. දැන් නොවැඩිච්ච හිතක් නම් ඒ කියන්නේ එකඟතාවයක් නැති හිතක් මේක බලන්න ගියාම විසිරෙනවා. දැන් හැදිච්ච එකඟතාවය තියෙන නිසා මේවා බලද්දී හොඳට බලන තැනට තමන්ගේ ඒකාග්‍රතාවය යොමු වෙනවා. හොඳට එතන අලුත් තැන අලුත් තැන හිත එකඟ වෙනවා. ඒ නිසා දැන් නාසිකාග්‍රේ නෙමෙයි හිත එකඟ කරන්නේ. දැන් මේ කය පුරාම ඕනම තැනක යහුසුලව කය එකඟ කිරීමේ හැකියාවක්. මම මේ කතා කරන්නේ. ඒක හොඳින් කරන්න. හොඳයි. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අර මම කලින් කමටහන් ගත්තා. ඒ නිසා දැන් දැන් වෙන දේ විතරක් මට මතක විදිහට මේ ධාතු ලක්ෂණ මතුවීමක් ගැන කතා කළා මීට කලින් නේද? ඒ ඇවිල්ලා සංහිඳිලා ගිහිල්ලා සිතවිලි ඇවිල්ලා සිතවිලි සංහිඳිලා අර සම තත්වයකට ආවා සාමාන්‍ය වෙලාවයි භාවනා කරන වෙලාවයි දෙක. අහහ. සාමිනාංශ දැන් මීට අවුරුදු දෙකකට විතර කලින් වුණ දෙයක්. දැන් අද පරියන්කෙදිත් වෙන්න ගත්තා. මේ සාමිනාංශ මේ ආනාපාන රැලි දෙකක් තුනක් විතර බලනකොට නැවතත් අර මේ නිද්‍රාශීලී තත්ත්වයට වගේ එනවා. ඉස්සර ස්වාමීන් වහන්සේ එතනට යනකොට අර කතරොන්චිලාවකින් පහලට යනවා වගේ ස්වභාවයක් දැනිලා ගියේ. දැන් එහෙම නෑ නිකම්ම යනවා. ඒ කියන්නේ එහෙම එන්නේ ඇතුළට පයින්නවා වගේ දෙයක් නැද්ද? නෑ, දන්නේම නෑ. ඊට පස්සේ ඉස්සර ස්වාමීන් වහන්සේ ආවේ නැවතත් ආශ්වාස ප්‍රශ්වාසයට. දැන් ඉන්නේ ආයි අර අර බිල්ල කඩාගෙන වැටලා තියෙනවා. හ්ම්. අවදි වෙනකොට බෙල්ල පහළ නිසායි අවදි වෙන්නේ සිතවිලි වලට. දැන් එහෙම බෙල්ල නිකම් පහළට කඩන් වැටලා ඉන්න ස්වභාවයේ හුඟක් වෙලා ඉඳලාද? ස්වාමිනාස අද මම පැය භාගයක් ඇතුළත හතර පහ වතාවක් එහෙම වුණා. හොඳයි. එහෙම ඔහම ඉන්නකො දැන් අපි හිතමු <clears throat> ඊට කලින් බෙල්ල කඩා වැටීමට කලින් මොකද්ද කරන්නේ? ආස්වාස ප්‍රස්වාසයේ දිහා බලාගෙන ඉන්නවා. ඒ දිහා බලන් ඉන්නේ. ඒ දිහා බලන් ඉඳද්දී කිසිම පාලනයකින් තොරව හොඳ අවදිමත් භාවයක් තියෙද්දිම කිසිම يعني එක පාට Tamanට පාලනය කරන්න බෑ ඩක් ගාලා වැටෙනවා. එහෙමද වෙන්නේ? එහෙමයි. යනවවත් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි. එහෙම ගිහිල්ලා හුඟක් වෙලා ඉන්නවද? දැන් මම අද පැය භාගයක පරයන්කයක් තුල නැවත අවදි වුණා හතර වතාවක් විතර. ඒ කියන්නේ හතර වතාවක් අවදි වුණා. يعني ඉතිරි මුළු කාල පරිච්ඡේදයේම අර කඩන් වැටිච්ච එකේ හිටියේ. ඔව් එහෙමයි ස්වාමීන් වහන්සේ. එතනට ගියාම මේ කිසිම දැනීමක් නැහැ ස්වාමීන් වහන්සේ. full dead. මොකද්ද? completely ah, dead. completely hmm. dead. සක්මනේදී මොකද වෙන්නේ? සිතවිලිත් එක තමයි ස්වාමීන් වහන්සේ. අරමුණේ ඉන්නවා. සිත යනවා දකිනවා. සිතවිලි එනවා එනවා දකිනවා. ඒව ප්‍රශ්නයක් නැහැ. හරි. එතන තමයි යන්න තියෙන්නේ. ටිකක් මේ මේ පරයන්කේ පොඩ්ඩක් අතහරින්න. පොඩි කාලයකට කළා සක්මනේදී සක්මනේදී සිතුවිලි ටිකක් එනවනම් ඒකත් එක්ක යන්න දැන් පොඩ්ඩක්. ඒකත් එක්ක යමින් බලන්න ඒ කියන්නේ දැන් සක්මනේ ස්පර්ශයත් එක්ක නැතුව හිතුවිලිත් එක්කද ඉන්නේ? ස්පර්ශයටත් යනවා සිත පිට යනවත් දැනෙනවා එනවත් දැනෙනවා වේලාවකට අර අදාළ නැති අරමුණු එක්ක යන්නේ නැතුව සිතවිලි එනවා තේරෙනවා මම ඒවත් එක ප්‍රපංච කරන්නේ ප්‍රපංච කරන්නේ ප්‍රපංච කරන ඒවත් තේරෙනවා කරන ඒවත් තේරෙනවා හොඳයි අරමුණට හිත දාන එක කරදරයක් වශයෙන්ද තේරෙන්නේ නැත්නම් තාම ඔහොම සැහැල්ලුවෙන් අරමුණට හිත දාන්න පුළුවන්ද? නිතරම වෙනවා ස්වාමීන් වහන්සේ සැහැල්ලුවෙන් ඉන්න. දැන් සිත නිකන් ඉන්න වෙලාවටත් මොනවා හරි සිතවිල්ලක් ගලාගෙන එනවා නම් ටක් ගාලා මම අරමුණට ගන්නවා. පාද ස්පර්ශයට හරි ආනාපාන සතියට හරි. ඒ කියන්නේ දැන් දැන් භාවනා කරන්නේ නැහැ. ඒ වෙලාවේදී මොකක් හරි අරමුණක් ආවොත් එතින්දී ඒ අරමුණ අත්හැරලා දාලා ආනාපානයට යනවද? එහෙමයි. නිකම්ම ප්‍රකට වෙනවා ස්වාමීන් වහන්සේ හුස්ම. ඒ කියන්නේ සිතවිල්ලත් එක යන්නේ නැහැ. සිතවිල්ලත් එක යන්නේ නැහැ. කමන්නේ සක්මන ගැන කියනවා නම් සක්මනේදී දැන් සක්මනේදී දැනෙන දේ පාදවලට දැනෙන දේ මොන වගේද දැන් පොඩ්ඩක් මට විස්තර කරන්න පාදවලට මොනවද තේරෙන්නේ කියලා ස්පර්ශය විතරයි ස්පර්ශය විතරයි වැලිවල හෝ ලනුපෙදුරේ ස්පර්ශය විතරයි ඒ ඒකේ මොනවද තේරෙන්නේ ස්පර්ශයේ අපිටම දැන් අපිටම ස්පර්ශයක් ගන්න මේකේ වෙනස් වෙන ස්වභාවයන් වැටහෙනවද නැත්තම් ඕක එහෙම තියනවාද? ස්පර්ශයේ වෙනස් වීම නම් මම බලන්න ගියේ නෑ. නිකන් ස්පර්ශය අත්ින්ද විඳ යනවා. අහහ. මීට කලිනුත් ඒවා එහෙමමද කළේ? කියන්නේ මං ගන්නේ අපි භාවනා පටන් ගත්ත කාලේ හරි ටික භාවනා වඩන්න පටන් ගත්ත කාලවලදීත් මේ දැනෙන දේවල් ඔහේ නිකන් මතු පිටින් බලබලා ගියාද නැත්නම් හොඳට ඒවැය තියෙන විස්තර සොයමින් මේවා වෙනස් වෙනින් දකිමින් කරාද? ওই විදිහටම තමයි ගියේ ස්වාමීනාස. ඔව් සාමාන්‍ය ජීවිතය තුළ දැන් ඉස්සරට වඩා හිතේ ලොකු වෙනසක් තියෙනවා. වෙන දේවල් වල වෙනස්කම් වලට එහෙම ගැටීමක් එහෙම එන්නේ නැහැ ඉස්සර වගේ. නෑ පොඩ්ඩක් සක්මනේදී දැන් ওই දැනෙන දේවල් පොඩ්ඩක් නැවත චුට්ටක් බලමු. බලලම තමයි ඔතන හරියටම මේ තේරුම් ගන්න වෙන්නේ මොන මට්ටමකටද යන්නේ කියලා. ඒ හින්දා නැවතත් අපි තුමු පාදයක් ස්පර්ශන වාරයක් වාරයක් පාසා දැන් තේරෙනවානේ විවිධාකාර දේවල්. අපි තුමු තද ගතිය, උණුසුම් ගතිය, සිසිල් ගතිය ඒවා තේරෙනවානේ. ඕව ගැන චුට්ටක් නැවත ආයි විස්තර ටිකක් බලන්න. විස්තර ටිකක් බලලා මට විස්තර මට කියන්න මේ මොන මොන විදිහට හිත ප්‍රතික්‍රියා දක්වන්නේ. ඒ මේක තේරුම් ගන්නේ කොයි විදිහටද? හිතට හිතට මේක බොහොම සැනසille මේක බලනවාද? නැත්නම් මේක ටිකක් වෙලා කරනකොට නොඋස්නා ගතියක් පහළ වෙනවද? එහෙම නැත්නම් මේක ටිකක් බලනකොට මේකෙන් අයින් වෙනවද හිත? කියලා මට චුට්ටක් ඒක කරලා මට කියන්නකෝ. මීට කලින් එහෙම කළා තියනවද? මීට කලින් එහෙම සැනසෙල්ල බලනකොට පාවි පාවි සක්මන් කරලා තියෙනවා ස්වාමීනි. අර පොළොව පස්සට යනවා. ඒවා වෙලා තියෙනවා. ඊට පස්සේ සමහරක් සක්මන් වාර ගිය විදිහ මතකත් නෑ. ගිහිල්ලා හැරිලා අවිල්ලක් තියෙනවා. එහෙම මතක නෑ. දැන් අර ගිය විදිහක් මතක නැති ස්වභාවය ඒක තේරෙන්නේ නෑ. සක්මන් කරනවා. ආයි සිතවිල්ලකට මම සිතවිල්ලක් එක ගනුදෙනුවක් කරන එක හිටිගමන් මතක් වෙනවා. ඔව්. එහෙමනම් හැබැයි කෙලින්ම හිතටම දාන්නත් පුළුවන්. කෙලින්ම සක්මන කෙරුණාට පාදයේ ස්පර්ශයට දාන්න නැතුව කෙලින්ම බොහොම සැහැල්ලුවෙන් හිතට හිතම නිරීක්ෂණය කරනවා. එහෙමයි. හිතම නිරීක්ෂණය කරනවා. හිතට හැබැයි අපි තද කළා හිර කළා අරමුණු වෙන එක වැළැක්වීමක් කරන්නේ නැහැ. කරන්නේ නැතුව බොහොම ස්වාභාවිකව හිත හිතට ඉන්න දෙනවා. ස්වාභාවික හිතට ඉන්න දෙනවා. එන එන අරමුණු දෙහා පොඩ්ඩක් විමසිලිමත් වෙනවා. දැන් දැන් එන්නේ ඔන්න අපිටම අපි තුමු ද්වේෂ අරමුණක් ආවා. ඔන්න ඒක ආවා තමන් ඒක කියන්නේ විවිධාකාර අන්දමින් බලා ගන්න පුළුවන්. මේක දැන් තමන්ට තේරෙනවා මේ ද්වේෂය කියන එකකින් කලින් තමන්ගේ තිබිච්ච මානසික තත්ත්වයට වඩා මේක නිකන් රළු ස්වභාවයක්. කියලා තේරුම් ගත්තා නම් ඔන්න ඒකෙන් මග හැර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේක මේ කියන්නේ මොකක් හරි හේතුවකින් හටගත්ත ස්වභාවයක්. කියලා ඔන්න තේරුම් ගත්තා නම් ඒකෙන් මග හැරෙනවා. අර ඒ වගේ එන එන සිතුවිල්ලක් ගානේ එහෙම නැත්නම් මේක ආවේ මේක තණ්හාව මුල් කරගෙන දාවේ. නැත්නම් මාන්නයක් මුල් කරගෙන දාවේ. කියලා අර ඒ වගේ දේවල් තේරුම් ගත්තත් ඒත් වරදක් නැහැ. ඒක වැටහෙනවා ස්වාමීන් වහන්සේ. ඒ ඒ පැත්තෙන්ම යමු එහෙනම්. ඒ කෙලින්ම හිත දිහා බලන්න සක්මන නිකන් අර කාලය ගත කරන උපක්‍රමයක්. හැබැයි හිත දිහා බලාගෙන යන්නේ බලාගෙන යද්දී සිතට එන සිතුවිලි බොහොම ප්‍රපංච නොකර බැහැර කරමින් බැහැර කරමින් යන්නේ. එහෙමයි. එහෙම කරාට පස්සේ සිතුවිලි වලින් සම්පූර්ණයෙන් තොර ස්වභාවයන් එහෙම අත්දකින්නවද? ආ හිත හරි නිශ්චලයි. සමහරක් වෙලාවට ආව ගිය විදිහ මතක නෑ සාරාංශ. අවදි වෙන විදිහ. ආව ගිය සක්මන් කරපු විදිහ හෝ සාමාන්‍ය gedara දොර වැඩ හරි වෙන දෙයක් හරි කරපු විදිහ මතක නෑ. හොඳයි. ඒ වුණාට අපි තුමු දැන් තමන් ඕමනාවෙන් දෙයක් කරාම ලොකුවට ඒක මතකේ තියාගන්න කියලා ඕමනාවක් නොතිබුණත් පස්සේ වෙලාවක මතක් කරන්න ගත්තාම ටක් ගාලා හොඳට මතකද? මතක් කරලා ගන්න පුළුවන්ද? ඒ කියන්නේ මේ භාවනාව ඇතුළත වෙච්ච නෑ නෑ භාවනාව ඇතුළතම නෙමෙයි. එදිනදා ජීවිතේ කටයුතු වලදී. අපි හිතමු දැන් ඔන්න පොතක් පතක් බලනවා, පත්තරයක් බලනවා, මොකක් හරි දෙයක් කියලා හිතන්න. එහෙම කරද්දී අපි හිතමු මේක වමනාවෙන් බැලුවා ඒ වෙලාවේදී. ඊට පස්සේ ඒ වෙලාවේ හිතුවේ නැහැ මේක මතක මතකේ තබාගත යුතුයි කියලා. හැබැයි පස්සේ වෙලාවේ මතක් කරගන්න ඕන වුණොත් හොඳට මතක් වෙනවද? ඔව් සමහර ඒවා එහෙම මතක් කරන්නවා. ඒ වුණාට ඉස්සරට වඩා ගොඩක් දේවල් අමතක ගතියක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒකේ මතක් කරනවා කරන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් හුඟක් දේවල් අමතකයි. ඒක ගැටලුවක් නෑ. ඒ කියන්නේ අපේ අපේ කියන්නේ හුඟක් ඔළුවේ සංඥාවන් පුරවා ගැනීමම නෙමෙයි මෙතන වෙන්නේ. මනස සැහැල්ලු වෙන සැහැල්ලු වෙන අපිට උමනා ටිකක් විතරයි මතකට එන්නේ. ඒ හින්දා පොඩ්ඩක් අර විදිහට හිත දිහාම බලලා සැහැල්ලුවෙන් කරලා මට පොඩ්ඩක් කියන්න මේ සිතුවිලි වලින් තොර පැත්තක් එහෙම එනවනම් ඒකේ අත්දැකීම මට පොඩ්ඩක් කියන්නකෝ. ස්වාමිනාංශ දැන් එහෙම මේ පරයන්කේත් එහෙම වෙලා තියෙනවා. සක්මනේත් වෙලා තියෙනවා. පරයන්කේ පොඩ්ඩක් පරයන්කේ දැම්ම ගන්න අමාරුයි. මොකද පරයන්කේ ආයේ ඔලුව කඩන් වැටෙනවනේ. එහෙමයි. ඊට කලින් එහෙම වුණා. දැන් ආයේ මේක වෙනවා. මේ අඳුරු තැනට යන එක. එතෙන්දී දැන් කඩන් වැටෙනකොට තමන්ගේ අවධානය තියෙන ඉදිරියටද? කඩන් වැටෙන කලින් මොහොතකට කලින් ඉදිරිය දිහාද බලාගෙන ඉන්නේ. මොහොතකට කලින් මෙහෙම ඍජුව ඉඳලා ආස්වාස ප්‍රස්වාසයේ ඉන්නේ. ආස්වාද ප්‍රසආසයේ ඉන්නේ. නැවතත් නෑ එතෙන්දී එතෙන්දී ආස්වාද ප්‍රසආසය දාන්නත් එපා. ආස්වාද ප්‍රසආසය ආරමුණු කරන්නේ නැතුව පරයන්කේදීත් හිත දිහාම බලන්න. බොහොම සහැල්ලුවෙන් පරයන්කේ වාඩි වෙලා බොහොම හිත දිහා අවධානයෙන් ඉන්න එච්චරයි කරන්න තියෙන්නේ. එහෙමයි. එතෙන්දී මොකද වෙන්නේ කියලා බලන්නකො. හොඳයි. ආ කියන්නේ අරමුණකට දාන්න යන්න එපා දැන්. ආස්වාද ප්‍රසආරයට දාන්න යන්නත් එපා කායිකව දැනෙන දේවල් වලට දාන්න යන්නත් එපා වේදනාවන්ට දාන්න යන්නත් එපා බොහොම සැහැල්ලුවෙන් හිත දිහා බැලීමක් පමණයි හිත දිහා බැලීමක් පමණයි එතෙන්දි මොකද්ද වෙන්නේ කියලා මට චුට්ටක් කරලා කියන්න. හොඳයි. හොඳයි. හොඳයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. අවසරයි ගෞරවනීය සාමිනහන්ස. මම ආනාපාන සතිය සහ සක්මන් භාවනාව දීර්ඝ කාලයක් වඩනවා. ඔව්. ඒ වෙලාවේ කම්පන චංචල දැනුණත් මම ඒව මොනවද කියලා දැනගෙන හිටියේ නැහැ. මේ මෑත කාලෙක තමයි දැනගත්තේ. ඒ අතරේ මගේ කනේ නිතරම ශබ්දයක් පවතිනවා. කයේ කනේ කනේ. ඈතින් රැහැයියන් කෑ ගහන වගේ ශබ්දයක් නිරන්තරයෙන්ම පවතිනවා. දැන් උනත් ඒක ඇහුවොත් ඒ සද්දේ පවතිනවා. ඒ වෙලාවට මගේ සතිය එතන පිහිටනවා. ඒක වැරද්දක්ද කියන එක දැනගන්න ඕන එක. ඒක ගැටලුවක් නෑ. ඒක කරගන්න ඒක ගැටලුවක් කරගන්න එපා. ඕක ඔය මේ කියන්නේ මොක ගැන මේ ඔය පැත්තෙන් වුණත් භාවනාවෙන් යන්න පුළුවන් ඔය sound of silence කියලා එහෙම නිහඬේ කියන්නේ අපේ හිත නිශ්ශබ්ද වුණාම ඔය වගේ දෙයක් ඇතම් කෙනෙකුට මතුවෙනවා. ඒ කියන්නේ එතන මේ කියන්නේ මේ ඒතන තියෙන ටික අර රැහැයෝ මෑනියෝ කිව්වා වගේම රැහැයෝ කෑ ගහනවා වගේ පොඩි නම් වගේ පොඩි සද්දයක් තියෙන්නේ. ඒක ගැට් ඒ කියන්නේ නින්දට එහෙම බාධාවත්ද ඕක? නැහැ නින්ද යනකම් මේක ඇහෙනවා. ඇහෙනවා. හරි. නින්දට බාධාවක් නම් තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. කියන්නේ ඕක නිකන් පසුබිමක් විතරක් කරගන්න. ඕක කියන්නේ මේ අරමුණු මතුවෙන පසුබිමක ඕක ටිකක් තියෙනවා කියලා හිතාගන්න. ඒක කියන්නේ මතුවීම ගැටලුවක් නෙමෙයි. එහෙමයි කියන්නේ අපේ හිතේ හිත නිශ්ශබ්ද වුනහම ඔහොම දෙයක්කට හිත යන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ වැටහෙන්න ඉඩ තියෙනවා. ඒක ගැටලුවක් කරගන්න ඕනේ නැහැ. ඒ වගේම සාමණේරහංශ මේ මම පාන්දර 3 3:00 මාතර අවදි වෙලා සක්මන වගේම පරයන්කයක් කරනවා. ඔව්. දැන් විනාඩි 5ක් විතර වගේ කාලයක් මම ඇඳේ හාන්සි වෙලා මේ කය දෙසම බලා ඉන්නකොට එකපාරට මගේ ශරීරය විසිරලා ගියා පබළු ටිකක් විසිරෙනවා වගේ. විනාඩි දෙක තුනක් ඇතුළත දෙසරක්ම සිද්ධ වෙලා මම තිගැස්සුණා. ඒකක් ඊගාවට ආයි දවසක මේ කනින් ලොකු ශබ්දයක් එක්ක ලොකු රස්නයක් පිට වුණා. එදත් මන් තිගැස්සුණා. ටිකක් වෙලා රස්නේ තිබිලා නැතිලා ගියා. ඊගාව දවසක සක්මන් කරද්දී කණෙන් නිකන් අයිස් දැම වගේ සිසිලසක් ගලාගෙන ගියා. ටික වෙලාවක් තිබිලා ඒකත් බලා ඉන්නකොට නැතිලා ගියා. ඉතින් මට නෑ ඒක ඒවයි ගැටලුවක් නෑ. ඒවා සාමාන්‍ය සංසිද්ධීන්. ඒ කියන්නේ අපිට කියන්නේ මේ කියන්නේ ධාතු ස්වභාවයන් මොන විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියන ගැන අපිට මූලික නිගමන වලට එළඹෙන්න බෑ. ඒ ලැබෙන දේ වෙන දේ පිළිගැනීම විතරයි තියෙන්නේ. ඒවැ ඇතිවීම තුලින් ස්වභාවයක් දැකීමක් මිසක් මෙන්න මේ වෙලාවේදී මේක වුණාය මේක වුණේ මොකද කියලා අපිට හරියටම ඒකට නිශ්චිත වශයෙන් හේතු කාරණා දක්වන්නත් හරි අමාරුයි. ඒක ඒ කියන්නේ මේවා ප්‍රශ්න කරන්න අවශ්‍ය නැහැ. මේවා මේ විවිධාකාර සංසිද්ධීන් මේ කාය ක්‍රියාත්මක වෙන විවිධාකාර හේතුන් රාශියක් නිසානේ. ඒ ඒ විවිධාකාර හේතුන් නිසා මේ විවිධ සංසිද්ධීන් මේකේ හටගන්නවා. ඇතැම් වෙලාවක රිදෙනවා, ඇතැම් වෙලාවක මේ සතුටක් දැනෙනවා, ඇතැම් වෙලාවක සිසිලක් දැනෙනවා, ඇතැම් වෙලාවක නුසුමක් දැනෙනවා. ඉතින් මේකේ මේක ඉතින් අපිට උමනාව විදිහට මේව කරන්න බෑ. හොඳයි හොඳයි. එහෙනම් සවනස් එතකොට දැන් මම අර හිස්තැනකට වගේ තමයි යන්නේ ආස්වාස් ප්‍රාස්වාස් වගේම සක්මනේදී. අහහ. එතකොට මට නිින්ද ගියාද නැද්ද කියන එක හරියටම තේරෙන්නේ ආයි ආයි පියවි තත්ත්වයටපත් වෙනවා. එතකොට ඉදිරියට භාවනාව කරගෙන යන්න සක්මනේදී තේරෙන්නේ නැද්ද නිින්ද ගියාද නැද්ද කියලා. සක්මනේදී නෙවෙයි. සක්මනේදී මේ පරයන්කේදී. අහහ. හිස්තැනකට වගේ ගිහිලා ආයි අපහවදී. සක්මනේදී මොකද වෙන්නේ? සක්මනේදී මේ හිසිත ගැනමයි බලන්නේ. Mm-hmm. මේ අරමුණු භාවනා කරනවද දැන්? පැයක්. නෑ නෑ මං අහන්නේ කොච්චර කාලයක් තිස්සේ භාවනා කරනවද? සක්මන් නම් කරන්න වෙලා වැඩි කාලයක් නෑ. අවුරුද්දක් අවුරුද්දක් විතර කරනවා. එතකම පරයන්කේම තමයි කරන්නේ. හැමදාම වගේ භාවනා කරනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් මේ සක්මන් ටිකක් අඩුයි. අඩුවෙන් කරන්නේ. ඒ කියන්නේ විනාඩි 40ක්වත් කරනවද? පැයක් කරනවා කරන්න ගත්තම පැයක් විතර. කරනවා. එතකොට සක්මනේදී මොනවද තේරෙන්නේ? සක්මනේදී මේ වම දකුණ වශයෙන් මුලින් සිහි කළා. දැන් මේ පොළොවට වදිනකොට ස්පර්ශය දැනන එකම සිතේ සිතුවිලි එනේවා. සිතුවිලි නැති වෙලාවල් එනවා යනවා. ඒක පැහැදිලිව පේනවා. පැහැදිලිව පේනවා. හොඳයි. ඊට පස්සේ පරයන්කේදී ඒකත් කියන්නද? පරයන්කේදී අර ඉඳලා දැන් ස්තනකට වගේනම කියන්නේ සියුම් වෙලා නොදැනී ගිහිල්ලා. ඊට පස්සේ ගැස්සිලා අවදිවීමක් වගේ සිද්ධ වෙනවා. මේ මේ කාලෙට කලින් මොනවාද කළේ? ආනපාන සතියෙම තමයි කරේ. දිගටම. ආහා ආනාපාන සතිය දිගටම කළා. ඒ කියන්නේ ආනාපාන සතියෙන් කායික පස්සේ මොනා හරි දෙකක් චා කම්පන චංචල දැනෙන්න ගත්තා. දැන් ඒවා නිරීක්ෂණය කරනවා. ඔව්. අර උස්ම රැල්ලම බලාගෙන ඉන්නකොට අර වගේ මුකුත්ම දැනෙන්නේ තත්යකට ගිහිල්ලා ගැස්සිලා වගේ අවදි වෙනවා මට නිින්ද ගිහිල්ලාද නැත්නම් මේ සුම් කියන්නේ හිස්තැනකට ගියාද කියන එක තාම තේරුනේ නැහැ. පොඩ්ඩක් ඒ යන ගමන පොඩ්ඩක් දැන් ආයි අල්ලගන්න පරීක්ෂාකාරීව. ඒ කියන්නේ දැන් බලන්න දැන් හුස්ම රැල්ල තුල තමන් හිටියා, හිතේ එකඟතාවයක් ඇති වුණා. ඊට පස්සේ එහෙම නැත්තම් කෙලිම පොඩ්ඩක් හිත දිහාම බලන්න. දැන් පුරුදු වෙලා තියෙනවනේ පුළුවන් නේ දැන් වැඩේ. සක්මනේදිත් ඒකනේ කරන්නේ. හිත දිහාම පොඩ්ඩක් බලනවා. පොඩ්ඩක් සිතුවිල්ලක් දෙකක් එන්න ඉඩ දෙන්න. එන්න ඉඩ දීලා දැන් මේ සිතුවිලි දිහා බලබලා ඉඳද්දි මේවෙන් ටිකක් ඕනනම් ඇවිල්ලා යන හැටි බලන්න. යන හැටි බලබලා ඉඳද්දි නිකන් එහෙම කළත් නැද්ද? කළා තියනවද? ඔව්. කරාම කරාම Tamanට තේරෙනවා නම් දැන් මේ හිතුවිලි ආවා ගියා. ආවා ගියා. මේ යම යන පැත්ත දිහා බලද්දී නම් ඔය හිස්තැනකට යවෙනවා නම් ඒකේ වරදක් නැහැ. එහෙමයි. එතනත් ගියාම හුඟක් වෙලාවට අපිට නිින්ද යන්න ඉඩ තියෙනවා හැබැයි. ඒ හිස් ස්වභාවයේදීත් අරමුණකින් තොර ස්වභාවයේදීත් අවදියෙන් ඉන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා පොඩ්ඩක් ඒ කියන්නේ මුලදී හැබැයි ඕක පටන් ගැනීමේදී නිින්ද යන්න සෑහෙන ඉඩ තියෙනවා. එහෙනම් තමන් තේරුම් ගන්න දැන් පොඩ්ඩක් අර දැන් නිකන් අර දැන් අක්‍රමවත්වනේ දැන් ඔතෙන්ට ගිහිලා තියෙන්නේ. එහෙනම් දැන් චුට්ටක් ක්‍රමානුකූලව ඔතන මේ කියන්නේ පාර හදාගන්නයි දැන් තියෙන්නේ. පොඩ්ඩක් මේ කෙලින්ම පොඩ්ඩක් වාඩි වුණාට පස්සේ හිත දිහා බලන්න පටන් ගන්නවා. සිතුවිලි ටික තුනක් එනවා. ඒකේ නැති වෙලා යන ස්වභාවය දිහා බලන්න. බලුවට පස්සේ අර වගේ තැනකට හිත යනවා නම් එතන අවදියෙන් ඉන්න උත්සාහත් වෙන්න. සිතවිල්ල ඡය වෙලා ගියා ඒත් එක්කම අතෙන්ට ගියා එතන අවදියෙන් ඉන්න ඕනේ හැබැයි. ඒක තමයි අභ්‍යාසය වෙන්නේ. එතන නිදා ගන්න බෑ. ඒ Tamanට එතන හොඳ සතියක් තියෙන්න ඕනේ. හැම හැම මොහොතක් පාසම මෙතන මෙන්න මේම අවදියෙන් ඉන්නවා. හැබැයි හිතේ ග්‍රහණයක් නැහැ. හිත අරමුණු අල්ලීමක් නැහැ. කියලා අන්න ඒ මට්ටමට හිමීට හිමීට හිමීට එන්න ඕනේ. ඒක චුට්ටක් බලන්න මේ කියන්නේ සිතුවිලි වලින්ම යන්නකෝ. මේ හිත දිහාම බලා ගන්න. බලාගෙන එතෙන්ට යද්දි කොහොමද හිත හැසිරෙන්නේ? තීන මිද්දේකට වැටෙනවද නැත්නම් අවදියෙන් ඉන්නවද? ඒක පොඩ්ඩක් කළා මට කියන්න. හොඳයි. හොඳයි. හොඳයි පින්වත්නි අපි අදත් පැය එකහමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. <coughs> ඒ වගේම මේ පින්වතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්නා. අපි අද දවස පුරාත් උතුම් වූ සීලයක් සමාදන් වෙලා සති සමාධි ප්‍රඥා ආදී ගුණ ධර්මයන් දිනු කරගත්තා. මේ අන්දමින් අපි රස කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්තා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා යම් තාක් අසන්න සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් මේ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.